අවසරයි ගෞරවනීය සංග්‍රහණයේ අවසරයි අදත් අපිට තවත් බ්‍රහස්පතින්දාවක් නිසන් වනේ ඉහළ ධර්ම දේශනාව දවසක් ශිලූම දිනායේ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තුම් නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ යෝපිසෝ භික්ඛු සේකෝ අපත්තමානසෝ අනුත්තරං යෝගක්ඛේම පත්තේමානෝ විහෙරති සෝපි ආකාසානං ඡායතනං ආකාංසා ආකාසානං ඡායතනෝ තෝ අභිජානාති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ දේශනා පාඨයේ උද්දෘත කරගත්තේ ඒ ශබ්දම මූලපරියාය සූත්‍රේ නැත්නම් ප්‍රසිද්ධව සඳහන් කරන මූලපරියාය සූත්‍රේ ඒක මජ්ක්‍ධිම නිකායේ මූලම සූත්‍රය වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒකේ වට හතරක් තියෙනවා. නැත්තම් පුරුක් හතරක් තියෙනවා. එහෙම නැත්තම් වාටි හතරක් තියෙනවා. ඒකේ ඉස්ලාම් පටන් අරගන්නේ සීක භූමිය. පෘථග්ජන භූමියෙන් ඒක ලෝකයා නැත්තම් පෘථග්ජනයා ලෝකයා දකින්න හැටි තමයි පළවෙනිම වටේ. පළවෙනි වාටිය. පළවෙනි පුරුක. ඊට පස්සේ සීක පුද්ගලයා එහෙම නැත්තම් ආර්ය භූමියටපත් වෙච්ච මේ කියන අපත්තමානසෝ අනුත්තරං යෝගක්කේමපත් වේමානෝ අරහත්ත්වේ ප්‍රාර්ථනා කරන සීක தත්වෙටපත් වෙච්ච මාර්ගඵලලාභී නමුත් රහත් නොවුණු කෙනා ලෝකේ දිහා බලන හැටි. ඒ සංසන්දනයකුත් තියෙනවා. පෘථග්ජනයා බලන හැටි සහ ඒ සීක පුද්ගලයා බලන හැටි. ඊට පස්සේ ඒ යෝගක්ෂේමය නැත්තම් යෝග කර්මය સમાપ્ત කරපු රහතන් වහන්සේ ලෝකේ දිහා බලන හැටි. ඒතර කාරණා තුනක් එතන පෘථග්ජන සීක ආර්යහත් කියන තුන සංසාර. ඊට පස්සේ සරුවචන් වහන්සේ මේ ඔක්කොටම උඩ ඉඳගෙන මේක දිහා බලන හැටි. ඉතින් ඒකට කෙනෙකුට මේ මට්ටම් හතරින් ඉන්න තැනක තමන් කොතනද ඉන්නේ කියන එක එක්ක තේරුම් ගන්න තේරුම් ගත්තට පස්සේ දෘෂ්ටි කෝණය වෙනස් වෙන හැටි බලන්න. එහෙම නැත්නම් ඒකේ පෙන්නනවා දෘෂ්ටි කෝණ 24ක් හරහා මේක එක්කන බලන හැටි. පට වියාපෝ තේජෝ වායු කියන තැන ඉඳලා ඊට පස්සේ <coughs> භූත తত্ত্বය ඊට පස්සේ රූප ධාන ලැබපු උත්තරීමංශ ධර්ම ආශ්‍රය කරපු කෙනා ඒ විහප්පලාදී දිව්‍ය ලෝක වලට සාපේක්ෂව බලනවා ඊට පස්සේ අරූප ලෝක අරූප ධාන යම් ප්‍රමාණයට සාක්ෂාත් කරගත් එක්කනා ලෝකේ දිහා බලන හැටි. ඉතින් අද අපි මේ ඉදිරියෙන් තියාගත්ත ආකාසානංචයතන කියලා කියන්නේ ඒ අරූප ධාන මට්ටමට හිතගත්ත සීක පුද්ගලයෙක් නැත්නම් මාර්ගඵලයක් අවබෝධ කරපු කෙනෙක් ලෝකයේ දැකිය යුතු ආකාරය මෙතන ඇත්තටම කියනවා නම් එතනදී බුදුරජාණන්ස මෙන්න මෙහෙම දකින්නේ කියලා ඉඟියක් දෙනවා. මෙහෙම දකින්න දෙන්නේ කියලා එයාට ශික්ෂණයක් දෙනවා. මොකද එයා දැනටවත් බුදුරජාණන්සේගේ ශ්‍රද්ධාව පිළි අරගෙන නොසැලෙන ශ්‍රද්ධාවෙන් ඉන්න කෙනෙක් නිසා. ඒක අටුවාවේදී පෙන්වන්නේ ඒ එම බුදුරජාණන්සේට විධාන කරන ස්වරූපයක් නෙවෙයි යාට පේන හැටි කියලා කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ උත්සාහ කරා නෑ. එයා මේ වෙනකොට ශාසනයේ සෑහෙන ප්‍රතිෂ්ඨාවක් ලැබුව කෙනෙක් නිසා සරුවචාන්සයට ඉඟියක් දෙනවා. මෙන්න මේ විදිහට බලන්නේ කියලා. මොකද අනික් කටට කිව්වට අහන්නේ නෑනේ. පුත්තජනයන්ට බුද්ධජනස් කිව්වට අහන්නේ නැති නිසා තමයි ඒගොල්ලෝ අශ්‍රද්ධාවන්තයි කියලා කියන්නේ. ඒකයි ඒගොල්ලන්ට තාමත් මාර්ගඵලයකට එන්න බැරි වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් නොසලින ශ්‍රද්ධාවක් ඇති වෙලා නැත්තේ. ඉතින් ඒ නිසා ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ බුදුනාසේ මාමඤ්ඤී කියන විදිහට මෙසේ මඤ්ඤනා නොකරව කියලා යාට විධාන කරන සුළු ගතියක් පේන තියෙනවා. ඒ කියන්නේ බුදුරජාණන්සේගේ පන්තියට ඇතුල් වෙලා අපි. ඒ ඒ ඒ කණ්ඩායමට ඇතුල් වෙලා. ඒකට බුදුරජාණන්සේ අපි කන මිරිකනවා. මිරිකලා කියන මෙහෙම කරපන් කියලා. ඒ ගතියක් අටුවා පෙන්නනේ. අටුවා කියන්නේ මෙහෙම ගියහම මෙහෙම වෙනවයි කියලා. ඉතින් ඒක පොඩ්ඩක් හිතේ තියාගෙන අපි මේ ටික අහමු කොහොමද ආකාසානං ඡායතනේ අත්දකින්න කෙනා ශේක තත්වයටපත් වුණාට පස්සේ අත්දකින්න හැටි සහ ශේක තත්වයටපත් නොවේ පෘ탁ජනව අත්දකින්න හැටි. ඉතින් ඒකෙදි හුඟක් වෙලාට මම මතක් කරා වගේ හුඟ දෙනෙක් හිතනවා එහෙම පෘ탁ජන කෙනෙකුට ආකාසානං ඡායතනයක් ඇත්තේ නැහැ. එයාට තියෙන්නේ මේ සීනි ගණන් කීයද, පාන් ගණන් කීයද, දරුවට ලෙඩ වෙලා එච්චරයි තියෙන්නේ කියලා. නමුත් පේනවා ශේක වුණත්, අශේක වුණත් මේ ආයතනයේ හිතේ තියෙනවා. ඒක වෙන් කරගන්න බැරිකමයි තියෙන. අනිත් ඒවාත් එක්ක පටලවිලා තියෙන. අනිත් ඒවාත් එක්ක මේ ලෞකික දේවල් එක පාන් ගණන්, සීනි ගණන්, සිලි සිලි දියසුලි, සුලි තුලං, සුනාමි, දරුවන්ගේ ප්‍රශ්න වලට යට වෙලා තියෙන. ඒ නිසා මෙයාට ඒක වෙන්කොට හඳුනා ගන්න බෑ. ඒ වුණාට නෑ කියලා මේ සමත භාවනා කරනකොට විතරයි මේ ආයතන තියෙන්නේ මේ ධානය තියෙන්නේ කියලා බුද්ධිට සීන සීන කරගන්න අයිතියක් නැහැ. මේකේ පේනවා ශේක පුද්ගලයාට පව එක තියෙනවායි කියලා. එතකොට අපි ඒ ටික දැන් සීක පුද්ගලෙක් වශයෙන් ආකාසානං ඡායතනෙ අපි ඒ වාරයේදී සාකච්ඡා කරා. අද අපි සාකච්ඡා කරන්න යන්නේ මේ ආකාසානං ඡායතනය කියන එක පෘථග්ජනෙක් සහ සීක දෙන්නෙක් අතර සංසන්දනයත් ඉස්සරහදී අපිට අසීක පුද්ගලෙක් කොහොමද බලන්නේ කියන එක බලන්න ලැබෙනවා කියන දැනුමත් ඇතුව. ඉතින් මේ ආකාසානං ඡායතනෙ කිව්වම අටේ පන්තියේදී මට මතක අපිට බුද්ධ ආගම පාඩමින් මේ කියලා දුන්නා. ඒකලා මේ අරූප ධ්‍යාන හතර සමහරලාට ප්‍රශ්න වලදී අහන්න ඉඩ තියෙනවා කියලා. ඉතින් අපි ඔය හතර කටපාඩම් කරනවා. ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේවසඤ්ඤා, නාසඤ්ඤායතන. පන්ති හතර දිනකට නම් දැම්මා. උඹට මෙහෙම කියන්නම් කියලා නික්නේම් එකට නැත්නම් විභාගේ පාස් වෙන්න එපායි. ඒක ආකාසානංචය දාපුවට පස්සේ දූවිලි ටිකක් ආකාශයට දැම්මා වගේ විසිරලා යන එකෙක්. ආකාසානංචය තියෙන එකෙක් නෙවෙයි නමුත් නමක් දානවා. නමක් දැම්මට පස්සේ තමයි අපිට මතක් වෙන්නේ අන්න අරුයි මුයි මුයි මුයි තමයි උත්තරේ. ආකාසානචන්ද අපිට තේරෙන්නේ නැහැ ඒ වගේ තමයි දැන් මේ කියන කතාව වෙනකොට හුඟව දෙන්න හිතනවා මේ අදාළ නැති දෙයක් නෙමෙයි කතා කරන්නේ මේ ආකාසානංචායතන මොකද්ද අපිට අපිට තියෙන කොන්දේ අමාරු අපිට තියෙන ආචාර ප්‍රසවාස අහුවෙන්නේ නැති එක අපිට තියෙන මේ අහුවෙච්ච ආචාර නැති වෙන එක මේ කොහෙද යන ආකාසානංචායතනක් කරගෙන ඇයි මේ බණ කියන්නේ ඇයි මේ බණ අහන්නේ කියලා හිතෙනවා ඉතින් ඒ නිසා අපිට සම්බන්ධතාවය බලන්න වෙනවා භාවනා කරන්නෙකුට මේ ආකාසානංචායතන කියන එක ප්‍රායෝගිකව Taman වශයෙන් අත්දකින්න හම්බෙන්නේ කොතනදීද කියලා. ඒ අත්දැකීමත් පෘතජ්ජනේ අත්දකින්නකොට කොහොමද ඒකට සලකන්නේ? සීක පුද්ගලයා අත්දකින්නකොට කොහොමද සලකන්නේ? රහතන් වහන්සේකට සලකන්නේ කොහොමද? සර්වචනසේ සලකන්නේ කොහොමද? එන්සාපට මේ සබ්බදම මූලපරියාය සූත්‍රය සඳහන් කරන මේ හතර දෙනා ගාම මේක තියෙනවා කියලා. වෙන් කළ අඳුරගන්නේ නැහැ. මේ පොළවේ හැම පසේම රත්තරන් තියෙනවා. ඒ වෙන් කරලා යනකොට රත්තරන් ලැබෙන රත්තරන් වලට විහිදමක් තරන්න වෙන නිසා අපි වල රත්තරන් කියන්නේ යම් ප්‍රතිශතයක් වැඩි වුණාට පස්සේ තමයි ඒ පත හැරගෙන අඹරලා කුඩු කරලා රත්තරන් වෙන් කරන්න පුළුවන්. අපි රත්තරන් පස් කියනවා. නැත්තම් පස් රත්තරන් නැති පසක් නැහැ. හැමතැනම තියෙනවා. ඒ වගේ පෘථග්ජන ඇතුළත් තියෙනවා. ඉතින් පෘථග්ජන ඒව බලන්න වෙලාවක් නැහැනේ. නෝනාට ලෙඩ පාන් ගණන් ගිහිල්ලා පෙට්‍රල් ගණන් ගිහිල්ලා අර ප්‍රශ්න මේ ප්‍රශ්න. ඉතින් ඒ වුණාට සීක පුද්ගලයාට අයිට වැඩිය ටිකක් වෙලා දෙනවා මොකද නෝන අතහැරලා මේ වෙනකොට. පෙට්‍රෝල් ඕනේ පයින් යන්නේ. පාන් ඕනේ දින තම්බල දෙන්න කාල ජීවත් වෙන්න. ඉතින් ඒ නිසා ඔය ටිකක් වෙලා හම්බ වෙනවා. හම්බ වුණත් පටලවා ගන්න. මේ මේ පිරිසුදු අහලා තියුනේ නැත්තම් හම්බ වුණත් පටලවා ගන්න. ඒ නිසා අපි අහනවා අපි පෘථග්ජන වෙන්න පුළුවන්, සීක වෙන්න පුළුවන්, අරහත් වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. එතකොට ආකාසානං ඡායතනය කියන මේ භූතවල අභව ප්‍රඥප්තිය. භූත කියන්නේ පට ව්‍යාපෝ තේජෝ කියන හතරමා ධාතුන්. ඉතින් ඒවා ඉන්ද්‍රිය ගෝචරයි. ඒවා කුප්පණ සුළුයි අපිව. ඉද්දන සුළුයි. කම්පන කරන සුළුයි. ඒ වගේ රුචි අරුචි තියෙනවා. මනාපමනාපකම් තියෙනවා. නමුත් මේ හතරම එකතු කරපුවාම ප්‍රකාශිත தත්ත්වයටපත් වෙනකොට ප්‍රසූත වුණාට පස්සේ භූත කියලා කියනවා. නමුත් මේ භූතයන් නැති තැනක් තියෙනවා. ආකාශ අවකාශයේ තියෙනවා භූතයන්ගෙන් හතරමහා ධාතුන්ගෙන් හිස්. ඒකට අවකාශය කියලා කියනවා. ඒකට අජට අවකාශය කියන එක ගැට වදින්න නැති නිසා, ඝර්ෂණයක් ඇති නොකරන නිසා. ඒක නිසා අපිට කවදද භාවනාවකදී මේ හතරමහා ධාතු තත්වක ඉඳලා අභූත තත්වයකට ආකාශ තත්වයකට යන්න පුළුවන් කියන එකයි අපි සුද්ධ කරගන්න ඕනේ. ඊට ඉසලා තේරුම් අරගන්න ඕන අපිට ජීවිතයේ හතරමහා ධාතුන් තේරෙන්නේවත් භාවනා කරුවට පස්සේ භාවනාවට ආවට පස්සේ ආගමික ධර්මයට ගියාට පස්සේ. නැත්තම් ජීවිතේ වෙන්නේ ගෑණි මිනිහා දුප්පතා පෝසතා කුලවතා ධනවතා වතෙන් පේනවා මිස හතරමහා ධාතුන් වශයෙන් බැලීම පවා විශාල ජයග්‍රහණයක්. හතරමහා ධාතුන් වශයෙන් දකපුවා ඔක්කොම මිනිස්සු සමානයි. කොච්චරද කියනවනම් මිනිස්සු ඔක්කොම සමාන විතර නෙවෙයි. අප්‍රාණික දේවලුත් සමානයි මිනිස්සයාට. ඔක්කොම තියෙන හතරම ධාතුන් විතරයි. නමුත් මෙතන බුදුරජාන් වහන්සේ ඒ වගේම ඊට ඉස්සෙල්ලා පාරිත්‍ය ප්‍රඥා ප්‍රඥානීන් මේ ධාතු නැති තැනක් තියෙනවා. අපි සාමාන්‍ය හිස් කියලා කියනවා, තුච්ච කියනවා, රිත්ත කියලා කියනවා මේ වචනෙට. අපි මෙතන මේ ශුඤ්ඤ තුච්ච රිත්ත කියන වචන පාවිච්චි කරන්නේ රූප ධර්ම සම්බන්ධයෙන් විතරයි. එනිසා අපි ඒක පිරිසුදු කරලා දැනගන්න ඕනේ. ඉතින් අපිට කවදද මේ රූප තුල නැත්නම් රූපයන්ට පරිබාහිරව හෝ අවකාශයේ අත්දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක කරන්න පුළුවන් වෙන්නේ රූපයක් දැන ගැනීමෙන් පමණයි කියන එක තමයි බුදුරජාණන්ගේ විශිෂ්ට ඥානය. අරූපේ දැනගන්න පුළුවන් වෙන්නේ රූපයක් කරා පමණයි. උදාහරණයක් වශයෙන් කියලා කියනවා නම් අමෘතේ දැනගන්න පුළුවන් වෙන්නේ මූර්තේ හරහා පමණයි. මැරුණොත් විතරයි මරණය හරහා පමණයි අමෘතත්වයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා මරණයට බය කාටවත් නිවනක් හිතන්නවත් බෑ. ඒක පේනවා ඒ බයම තමයි නිවන වළක්වන්නේ කියලා. ඉතින් කොයි වෙලාවරි මරණයට සතුටු වුණොත් මම දැන් ආගමිකයි මම දැන් සද්ධාව තියෙනවා මට සතිය තියෙනවා මට සීලය තියෙන නිසා මරණත් එකයි නැතත් එකයි දල තියෙන ඇත උන්නත් 1000යි මලත් 1000යි. අන්න එතනට ආවට පස්සේ තමයි නිවන සේන්දු වෙන්න පටන් ගන්නෙ. ඒ වගේ තමයි බුදුජාණන් වහන්සේගේ විශිෂ්ටත්වයේ තියෙන්නේ මේ රූපය කියලා රූපණ සුළු මනින්න පුළුවන් කිරන්න පුළුවන් මේ හතර හතරහා හතරස්සෝ රවුම් හෝ ත්‍රිකෝණාකාර වශයෙන් පේන රූපේ දැනගත්තාම ඒ හරහා අරූපෙට යනවා. ඒක මේ විද්‍යාව තේරුම් අරගෙන මේ මැටර් එක හරහා ඇන්ටි මැටර් වලට යන්න ඕන කියන එක ඇති වෙලා දැන් අවුරුදු 60කට වැඩි නෑ. මැටර් එක තමයි පටන් අරගත්තේ භෞතික විද්‍යාව කියලා. හොයන හොයන ගියාට පස්සේ අන්තිමට පේනවා ඒක කවදාකවත් හදාරන්න බෑ ඇන්ටි මැටර් එක නැතුව. ඇන්ටි මැටර් හම්බුනාට පස්සේ දැන් විද්‍යාව සීමා මරියාදාවල් දී වෙලා පච වෙලා ඉවරයි. ඒකෙන් එහාට විද්‍යාව කියන්න බෑ. ඒක ඊට පස්සේ ගූඪ ධර්මයක් වෙනවා. গুপ্ত ධර්මයක් වෙනවා. ඉතින් බුදුජානනාංශය කියනකොට ඕවා නැත්නම් ශාස්ත්‍රුණ වංශලා කියනකොට විද්‍යාඥයකෝ ඕව ගූඪ ධර්ම ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. ඉන්ද්‍රයන්ට අහු වෙන්නේ නෑ. යන්ත්‍ර සූත්‍ර වලට අහු වෙන්නේ නෑ කිය. ඉතින් යන්ත්‍ර සූත්‍ර වලට අහු වෙන ඔක්කොම පච කියන එක කල්ැතුවම දැනගෙන හිටියා. ඒකයි තමන්ගේ ශරීරේ විතරක් පරිශ්‍රණය සඳහා ගන්නයි කිව්වේ. හරි මේ පරිශ්‍රණය ශරීරයෙන් පිට මොනවා පරිශ්‍රණය ගත්තත් නිවනෙන් පිට යනවා. මම දැන් මෙතන. ඉතින් එතෙන්ට ගියාට පස්සේ තේරෙනවා මේ රූපේ හදාarලා හදාarලා යනකොට රූපේ අවසානයේ රූප දර්ශනයේ රූප විග්‍රහයේ රූප මේ මානසිකාරයේ අවසානයේ අරූපේ. මේක ලොකු ස්වාමීන් වහන්සේ පෙන්නන හරීම සරල තාලයකට. මම මේ නගපු ප්‍රශ්නට උත්තරේ. මොකද්ද? මේ රූපය තුලින් අරූපේ දක්න හැටි. භූත හරහා අවකාශය දක්න හැටි. ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ආනාපානීය අවස්ථා තුනක් තියෙනවා. ගොරෝසු අවස්ථාව ඕලාරික අවස්ථාව සුකුම අවස්ථාව සියුම් අවස්ථාව අති සුකුම අවස්ථාව නැත්නම් සුකුමතර අවස්ථාව දැනෙන නොදැනෙන අවස්ථාව. ඉතින් පටන් ගන්නකොට ඕලාරික හුස්ම නාස්පුඩු පුරවාගෙන ඉහළට යනවා පහළට යනවා. පහළට යනකොට සීතලයි රස්නියයි. ඉහළට යන සීතලයි හොඳ ලොකු වෙනසක් තියෙනවා. ආස්වාස රැල්ල සහ ප්‍රසවාස රැල්ල. මේ යෝගාවචරය මේක තමයි ලෝකේ වටිනාම දේ, කළ යුතුම දේ. මේ ආනාපාන හිත පවත්නවා කියලා අත නෑර හුස්ම දිහා බලහින්ට පේනවා මේක මේ ගොරෝසු ගතිය මේක ඉහළට යනකොට පහළට යනට මේ දිග ගතිය කොට ගතිය ඒකාකාරී නෑ කියලා. ඒක තේරෙන්නේ ශේක පුද්ගලයාට විතරයි. අනිත් එකන තේරෙනකොට යා බය වෙනවා අනේ මේ ආනාපානෙ දරන්න බෑ යා වෙනස් වෙනවා. යා ඇති වෙනව නැති වෙනව මට හයිය තියෙන මොකක් හරි කණුවක් දෙන්න බැරිද? අරමුණු කරන්න කියලා. නමුත් ශේක පුද්ගලයා දන්නවා හුස්ම දිහා බලන හිටියොත් එක හුස්මක් ඊගා හුස්මට සමාන නැහැ. බලහන් ඉඳ ඉඳ ඉඳ ඉඳ ගොරෝසු අවස්ථා සහ සියුම් අවස්ථා කියලා දෙකට බෙදෙනවා. මේ බෙදෙන්න බෙදෙන්න ගොරෝසු අවස්ථාවට වැඩිය ආකාශ ධාතුවට කිට්ටුයි සියුම් අවස්ථාව. ඒ නිසා මේ සියුම් වෙනවයි කියලා කියන භාවනාවේ දියුණුවක් සතිය වැඩිවීමක් ප්‍රතිපදාවේ දියුණුවක් කියලා ඒකට අනුග්‍රහ කරන්න දන්නේ ශේක පුද්ගලයා විතරයි. අනිත් එක නම් සුතමේ ඥාණයෙන් දැන් මතක තියාගෙන ඉඳලා බෑ ආනපන ගෙවෙනකොටම අතහැලා දාලා දුවනවා. නින්දට වැටෙනවා. සලුවක සාදාලා දూరుම්. සීක පුද්ගල දන්න දැන් නම් ඔන්න භාවනාවට ගියා. භාවනා අරමුණ තුල තමන්ගේ ආනාපානය තුලම මෙලෙක් ගති පහළ වෙනවා. ඊට පස්සේ මේක අතිසූක්ෂම වෙනකොට අවකාශ ධාතු විතරයි තියෙන හුස්ම නැහැ. අන්න ওই මාරුව වෙනකොට ආනාපානෙ කෙටි වෙනකොට ආස්වාස් ප්‍රසආස් දෙක අතර වෙනස නැතිවීම හරහා තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. වෙනස දැකලා හුරු කරපු කෙනාට එක වෙලාවට ආස්වාද ප්‍රසවාස පේනවා නමුත් ආස්වාද ප්‍රසවාස අතර වෙනස දැනෙන්නේ නැහැ. ඒ වුණාට සතිය තියෙනවා. හොඳට සතිය තියෙනවා. හිතේ සැකයක් තියෙනවා. දැන් මම ආනාපානෙද ඉන්නේ. ඇයි එහෙමනම් මෙනෙහි කරගන්න බැරි. ඇයි එහෙමනම් මට මේ දෙකේ වෙනස බලා ගන්න බැරි කියලා කමඨාන් සුද්ධ කරන දැන් ස්වාංශය අහුවම මම මොකද කියන්නේ? යෝගාචර විශාල සැකයකටපත් වෙනේ. මොකද එයායි කමඨාන සුද්ධ වෙලත් නැහැ. එයා සීක තත්ත්වයටපත් වෙලත් නැහැ. මේ අස්පනා පිට වෙන දේ පිළිගන්න කැත්තේත් නැහැ. එයාට ඕන කරලා තියෙන්නේ ආනාපානේ එක එක සීරුවෙන් එක විදියට පවතින. නමුත් ආනාපානේ වෙනස් වීම හරහා සියුම් වෙනවයි කියලා කියන්නේ ආනාපානේ හරහා තියෙන ආශ්‍රද ප්‍රසවාසය හරහා තියෙන අවකාශේ ලාවට පේන වෙලාවක්. ඒක අතිසූක්ෂම වෙනකොට අවකාශයේ විතරයි තියෙන්නේ හුස්ම දැනෙන්නේ නැතුව යනවා. ඒ නිසා ආශ්‍රද ප්‍රසවාසයට සාපේක්ෂව ඒකේ ගුරුසු අවස්ථාව, සියුම් අවස්ථාව සහ අතිසියුම් අවස්ථාව කියන එක මේ රූපය හරහා අරූපය අඳුල්ලා දෙන ක්‍රමය. මේකට අනුග්‍රහ කරන්න දන්නවනම් ওই විනාඩි දෙකේ වැඩක් තියෙනවා. මත අනුග්‍රහ කරන්න තියා ආස්වාද ප්‍රසවාස නැති වුණොත් සමහර ඔක්සිජන් ඉල්ලනවා. සමහරුන්ට කලන්තය හැදෙනවා. සමහරුන්ට සේලයින් දෙන්න ඕනේ. සමහරුන්ට ඇපනූල් දාන්න ඕනේ. සමහරුන්ට පිරිත්මුල් ගැට ගන්න ඕනේ. ඒ තරම් බය වෙනවා. මොකද ආනාපානයේ හුස්ම ටිකේ පණ තියෙන්නේ. නම් පණ තියෙන බව තේින්නවා. හැබැයි සතිය තියෙනවද නැද්ද දන්නේ නැහැ. සමාධිය තියෙනවද දන්නේ නැහැ. ආනාපානේ නැහැ. ඉතින් හයියෙන් හුස්ම ගන්න බලනවා. එහෙම නැත්නම් නහය අතගාලා බලනවා කැලි ටික තියනවාද කියලා. ඒ තරම්ම අපි සත්‍යයට පිටුපානවා. ඒ කියන්නේ අපි බුද්ධ ධර්ම දන්නේ නැහැ කියන එක. කරලා බල්ල නැහැ කියන එක. ඒක දෝෂයක් නැහැ. ඒක එහෙම තමයි හැටි. මොකද අම්ල තාත්තලා කියලා තියෙන්නේ කොහොම හරි හුස්ම ටික බේරගනින් කියලා. සාරිපුත්‍ර සාංශය සඳහන් කරනවා සද්දන්ත කුලේ ඇතා උගේ හත් පොලක් බිම ගෑවෙනවා. හොඬේ බිම ගෑවෙනවා. කකුල් හතර බිම ගෑවෙනවා. ලිංගෙ බිම ගෑවෙනවා. වලිගෙ බිම ගෑවෙනවා. මේකෙන් හොඬේ තියෙන්නේ නිතරම දඟලන කකුල් දෙක මැද. ඇතා කවදාවත් හොඬේ පාග ගන්න. හොඬේ පාග ගත්තොත් ඉවරයි. හුස්ම ගන්න බැරි වෙනවා මැරෙනවා. ඒ නිසා උ හොඬේ බේරගෙන තමයි ජීවත් වෙන්නේ. නිින්ද නාන්න ගියත් හොඬේ ඇඟ උඩ තියාගෙන ඉන්නවා. ඇවිදින උරත් හොඬේ පොඩ්ඩක් කකුල්ලා තියාගෙන. ඒ වගේ හුස්ම පාග ගන්නෑ. හොඬේ පාග ගන්නෑ. ආනාපාන කරන එකත් හත්දන්ද කුලේ ඇතා වගේ හුස්ම ටික නැති වෙගෙන යනකොට හොඬේ පෑගුණා වගේ තටමනවා, දඟලනවා, වේවුලනවා, ඇඟ පුරා කූඹි දුවනවා, වැස්ස වහිනවා, ඉලෙක්ට්‍රික් කරන්ට් වදිනවා, අකුණු වදිනවා, හින්න තෙල්ලන් ටිකක් ඒ මොකද මේ රූපෙට තියෙන ආශාව නිසා. රූපේ ගෙවිලා අරූපෙට යනකොට අපි පුදුම බීතියක් තියෙනවා. මොකද මේ කය රූප කයට පුදුම ආශයි අපි. මේ ලෝකේ රණ්ඩු සරුවල් කරන හැටික් රණ්ඩු කරවල් කරන්නේ රට බෙදා ගන්න, ජාතිය බෙදා ගන්න. දේශ සීමා බෙදා ගන්න. මගේ පූදලේ බෙදා ගන්න. මගේ වස්තුව බෙදා ගන්න. අපේ කට්ටිය රැක ගන්න. ඉතින් ඒක මේ දැක දැක දැක දැක හුස්ම හරහා ගෙවෙනකොට රූපය ගෙවිලා අරූපය අවකාශයේ මතුවෙන ටිකට අනුග්‍රහ කරනවා කියන එක ලේසි නෑ. අනුග්‍රහ කරන කෙනාට සංසාරේ ඉන්න බෑ. එයා සංසාරෙන් සමාජිකත්වේ නැති වෙච්ච කෙනෙක් වගේ. ඉතින් ඒ කෙනාට විතරයි බුදුරජාණන්සේ ආමන්ත්‍රණය කරන්නේ. මේ ලෝකේ බදාගෙන අර පැත්තට යන්න පටන් අරගත්තොත් කේක එක කණ්ඩායි කේක අතේ තියානින්නයි බෑ. කෑවොත් අතේ නෑ අතේ තිබ්බොත් කෑවේ නෑ. ඉතින් මොක කරන්නේ ලෙව කකා ඉන්න වෙනකොට. ලෙව කහ හිටපන් කුණු වෙනවා කේකේ කුරු විලා දහුත් වෙන්නේ. එක්ක කාපන් එක්ක හොඳට අර මේ මේ බහුම අරින්න නැතුව අතේ තියාගෙන හිටපන්. අතේ තියාගෙන හරි ඒ තමයි පුත්තජනය කියන්නේ. ඌ කන්නේ ඒක අතේ තියාගෙන නෑ ඌට කන්න හම්බෙන්නේ නෑ දරුවෝ කයි කියලා හිතනවා. උන්ට හම්බෙන්නේ නෑ කවුරු හරි එලා කාලයක්. කද්දාකවත් ඒක අප්‍රිය දායාදයට වැටෙන්නේ. Taman කැමති කෙනාට යන්නේ නැහැ. Taman අභෝජන කරන්නේත් නැහැ. රහතන්වහන්සේ කාලා දානවා. රහතන්වහන්සේ කියන්නේ කාලෝ ඝසති භූතානි කියලා කියනවා. කාලකන්‍යයි කියලා කියනවා රහතන්වහන්සේ. උන්වහන්සේ විතරයි මේ කාලේ කාණ්ඩ කන්න පුළුවන්. අනිත් ඔක්කොම කාලේ විසින් කාදවන කට්ටිය. ඒ කට්ටිය කේක එක ලෙව කකා තියාගෙන ඉන්නවා. ටිකක් කනවා ආයෙලව කනවා කණ්ඩක් දුකයි අතේ තියන්නත් බෑ. අන්න ඒ වගේ නැතුව මේ රූපේ තඩමාරු වෙනකොට අරූපේ රූපේ තුලට රිංගගෙන රූපයේ තියෙන ලකුණු දුය වෙලා ආස්වාද ප්‍රසාර දෙක අතර දිය වෙලා සම වෙලා ඒ දන්නා මේ ආනාපානෙම විපරිණාමයක් මේ තියෙන්නේ කියලා. ඒතර කහටද හිතා ගන්න පුළුවන් උනොත් දැන් සතියත් විපරිණාමයටපත් වෙලා උසස් සතියකට ආවිලා දෙනවා. සතිය ඉන්ද්‍රිය බවටපත් වෙලා තියෙනවා කියලා. කායගත සතිය ඉන්ද්‍රිය සතියක් බවටපත් වෙලා තියෙනවා. ඉතින් ආයකට අනුග්‍රහ කළොත් සතිය සති බලයක් බවටපත් වෙනවා. ඊට පස්සේ තේනවා ආනාපානෙ නැති වුණත් සම්පූර්ණයෙන් ගෙවිලා ගියත් සතිය කැඩෙන්නේ නැහැ. එතකොට ආනාපානෙ තිබුණ තැන අවකාශය තියෙන්නේ. හරියට කහපුරු පුච්චපු තැන වගේ. නැත්නම් පෙට්‍රල් ටිකක් පීරිසික දාලා තිබ්බොත් ටික වෙලාවක් යනකොට පෙට්‍රල් වාෂ්පීකරණය වෙනවා. පීරිසිය හිස් බව පේනවා. පෙට්‍රල් නැති වෙන්නේ නැහැ. පෙට්‍රල් වාතයට යනවා. වාතයට ගියට නැති වෙන්නේ නැහැ. අර අර ද්‍රව තත්ත්වේ නැහැ. වාෂ්පීකරණ තත්ත්වයටපත් වෙනවා. ආන්නේ වගේ මේ හැම අවකා මේ අංශුවක් අතරම නැත්නම් ධාතු ගුණ අතරම අවකාශයේ පැතිර පවතිනවා. මේක අවකාශයේ වැඩි වෙලා ධාතු ගුණ අඩු වෙනකොට ඒක අපිට නොදැනී යනවා. ස්පර්ශය නැති වෙනවා. රුප්පණ ගතිය නැති වෙනවා. කුප්පණ ගතිය නැති වෙනවා. රූපී తත්වේ නැති වෙලා රූපේ තුලින් අරූපේ මතුවෙන්න හදනකොට ඒකට අනුග්‍රහ කරන්න බැරි ගතිය තමයි දවසේ මාතෘකාව. ඒකයි මම මේ උත්සාහ කරන්නේ මේක යෝගාවචරය මේකට ලෑස්තිලා ගිහිල්ලා මේ හොඳට ගොරෝසුරු පෙන්ච රූපේ සියුම් වේගනේ යනකොට ඒක දියුණුවක් බව තේරුම් ගන්න පුළුවන්. නැත්නම් දෙයක් අරගෙන ඒක අමු මූලද්‍රව්‍ය වලට පාටපත් කළා මූලද්‍රව්‍ය අණුබවට කඩලා අණු පරමාණු කරලා පරමාණු සබ් ඇටොමික් පාටිකල්ස් බවට පත් කළා. ඒක දිහා බලනකොට පේන දෙයක් නැහැ කියන එක විද්‍යාවේ දියුණුවක් කියන එක තේරුම් ගන්න විද්‍යාඥයෝ තාම 160ක් ලෑස්ති නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේක වැරදිලයි කියලා. ඒ නිසා විද්‍යාව ඒකේ ඊට පස්සේ දික්කසාද වෙලා ඉවරයි. නමුත් තාම පිටිපස්සේ යනවා අර පරණ පුරුදු රැල්ල පිටිපස්සේ යනවා. ඒ පචේ තමයි තාමත් පන්ති කාමරවල උගන්වන්නේ. නමුත් ඒගොල්ලෝ දන්නවා විද්‍යාවට අහුවෙන මේ ඉඳුරන්ට අහුවෙන මේ රූපී කොටස් හැදිලා තියෙන අරූපෙන් කියලා. ඒක පිළිගන්නත් අද කැමති නැහැ නිසා කියනවා ක්වොන්ටම් ෆිසික්ස් කියලා જાතියක් තියෙනවා. ඒ ක්වොන්ටම් ෆිසික්ස් කවුරු හරි දන්නවයි කිව්වනම් ඒකට තේරෙන්නේ නැහැ ඒක කියලා. කවුරු හරි කියනවනම් ක්වොන්ටම් ෆිසික්ස් දන්නවා කියලා ඒක ක්වොන්ටම් ෆිසික්ස් දන්නේ නැහැ. මොකද ඒක අල්ලන්න බෑ රූපේ අරූපේ පාඩපත් වීමයි මේ පෙන්වන්නේ. ඉතින් යෝගාවචරය මේ භාවනා කරන අරමුණ සියුම් වේගන යනකොට විද්‍යාඥයාට ඉස්සෙල්ලා කිසිම ලැබ් එකක් නැතුව කිසිම මූල ධර්මයක් නැතුව මේ ආනාපාන කියවෙන දන්නවා. මේකට අනුග්‍රහ කරන්නේ කවද්ද? මේකට කවදද අපට භාවනාවේ දියුණුවක් කියලා දැනගන්න පුළුවන්. ඕකට මෙන්න මෙහෙම විකල්පයක් දෙන්න පුළුවන් යෝගාවචරය නිකන් පණෙහෙන්නේ නිදිමත කැඩෙන්න. මේක කොහොමද සක්මනේදී වැටෙන්නේ කියලා. දැන් පරියන්කේ නම් හුස්ම ගන්න ඇස් දෙක වහගෙන ඒකට ඇස් දෙක වහගෙන එනකොට ගොරෝසු හුස්ම පේනවා. ශියුම් හුස්මට යනවා. ඒතර යෝගාචර නැගිටලා යනවනේ. ඇඟ වේගුලනවා, කඩාන වැටෙනවා, নানা ආකාර දේවල්. ඒ කවදාද දැනගත්තොත් මේක භාවනා ජීවනකම හේලා හෙල්ලෙන්නේ නැතුව. කය හොඳට පවත්තගෙන මේක ඉදිරියට ආරම්භ ඵලයන්. ඒතර මේක හොඳටම පේන හුස්ම නැහැ. ඒක සාමාන්‍යයෙන් කියන්නේ පළවෙනි ධ්‍යානෙලා හතරවෙනි ධ්‍යානෙට යන ගමන. මොකද මේ සක්මනේදී වෙන්නේ කොහොමද? සක්මනේදී වෙන්නේ මුලින් මුලින් අපිට සක්මන වම දකුණ වශයෙන් මිනෙහි කරලා වම දකුණ පොළවේ වදිනකොට ඉඳගෙන නෙවෙයි කියන එක තේරුම් ගන්න වෙනවා. මම දැන් ඉඳගෙන නෙවෙයි ඉන්නේ මොකද ඉඳගෙන හිටියනම් එක තැනයි පොළවේ වදින්නේ. දැන් ඇවිදිනකොට වම වදිනවා දකුණ වදිනවා මාරු වෙනවා. එතකොට හිටගෙනත් නෙවෙයි හිටගෙන ඉන්නවනම් පතුල් දෙකම වදිනවා. හිට ඇවිදිනකොට එක පතුලයි බොහෝ විට ක්‍රියාත්මක කරන්නේ. ඒ කොච්චරද කියනවා අනික් පතුල අමතක වෙන සුළුයි. වම දකුණට දකුණ අල්ලන්න බෑ. දෙකම කරන්න බෑ. මේ විදිහට කරලා මෙනෙහි කරමින් එනෙහි කරමින් පවතින පවතින වමක් දකුණක් පාසා මෙනෙහි කරමින් මානසිකාර්යය පවත්වන්න පුළුවන් හැම ලොකු දියුණුවක් යෝගාවචරයට හැන්ඩල් එක අල්ලගෙන කාගවත් උදව්වක් නැතුව බයිසිකල් එක පෙලින් කරගෙන යන්න පුළුවන් වගේ. මෙහෙම ඉන්නකොට යෝගාවචරයට කාලයක් යනකොට පේනවා එකම පරියන්ක එකම වෙලාවේ සාදරෙන් කරනකොට හරි ඉස්සෙල්ලා වගේ මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. වම දකුණු වශයෙන් මෙනෙහි නොකර විතක්කේ නොයොදා දැනගන්න පුළුවන්. ඒක හරි කියන්නේ විතක් අවිතක්කං සවිචාර මත්තං. විචාරයේ තියෙනවා ආස වම දකුණ තේරෙන හැබැයි මෙනෙහි කරන්නේ නැහැ. මේ නිසා ධ්‍යාන සමාහට පංච ආකාරයකට දක්වන වෙලාවක් තියෙනවා. විතක්ක ਵਿਚාර පීචසුඛ එකක් ගත එක එක හැලෙන වෙලාවක් තියෙනවා. සක්මනේදී ඕක අල්ලන්න පුළුවන්. සක්මනේදී විතක්ක කරන්නේ නැහැ. මෙනෙහි කරන්නේ නැහැ. හැබැයි දන්නවා මේ වම දකුණ නෙවෙයි. ඒ මෙනෙහි කිරීමකින් තොරව. ඊට පස්සේ ආට තේරෙන පටන් අර ගන්නවා මිනේ කිරීමකින් තොර වුණත් වම දකුණු වශයෙන් වෙන් කරන්න බැරි වුණත් මම ඇවිදින බව gediy පිටින්ම ඇවිදින බව දන්නවා. හරියට බයිසිකල් එක පදින්න පුළුවන් හැන්ඩල් එක අතහැරලා දැන්. එක හතක් අතහැරලා පදින්න පුළුවන් අත් දෙකම අතහැරලා පදිනවා. ටික වෙලා. ඒකට තේනවා මේ සක්මනේ යනවා මටම පේනවා රූකඩිය ඇවිදිනවා. ඊට පස්සේ මේකට අපි කියන්නේ අනායාසයෙන් සක්මන වෙන්න පටන්. අන්න එදා තමයි සක්මන පටන් ගන්නේ. එදා තමයි සක්මන් භාවනාව පටන් ගන්නේ. එතෙන්ට වෙනකම් කරන්නේ සක්මන් භාවනාව හුරු කරන එක තමයි. ඊට පස්සේ ඇවිදින බව දන්නවා පුතුම විවේකයක්. ඒකට කියන්නේ අර්ත් වෙනවා කිය. පොළොව මහී කාන්තාව උඩ හෙළුවැලි කකුලෙන් ඇවිදිනකොට ශරීරයේ තියෙන සියලුම අනවශ්‍ය අංශු පොළොවට ඇද ගන්න. ඒකට යෝගාචර හතුරක් දැනෙනවා. පිම්මල් පිට කොඩියට පිනිපාවඩ පිට කඩියෙක් යනවා රජෙක් වගේ. පින්මල් කොඩියට පිනිපාවඩ පිට බිම් කඩියෙක් යනවා රජ පහන බල රජෙකුට ඇවිදින්න පුළුවන්ද කියලා කිසිම රජෙකුට ඇවිදින්න බෑ කිසිම ජනප්‍රිය වෙච්ච පුද්ගලයෙකුට පොළොවේ ඇවිදින්න බෑ ඒගොල්ලෝ සපත්තු සිරප්පු දාන්න ඕනේ වාහන තියෙන්න ඕනේ ආමියක ඉන්න ඕනේ මල කචල් අපිට කිසිම නැහැ ඕන දැන ගියාම පුවක් ගහගුණත් යන්න පුළුවන් හමුඩයක් ගහගත්තා ගියාම කාටවත් වගේ වෙලා නැහැ නේ පොඩ්ඩමයි දිහා බලන්න. අන්න එදාට තමයි සක්මන පටන්. ඒකෝට බලන්න අර මෙනේ කිරෙමුකුත් නැහැ. වම දකුණ දැන මුකුත් නැහැ. හැබැයි හොඳටම දන්නවා ඒක කරලා තමයි මෙතෙන්ට ආවේ කියලා. ඒ වගේ දත් මදිනකොට බලන්න. දත් පුරුසු අතර දීලා මදින්න කියන්නේ. කණ්ණාඩියෙන් බලාගෙන ඉන්න එයා කරනවා. ඉසල ඉසරණ හිමීට මදිනකොට එක සත්‍යයක්, හයියෙන් මදිනකොට එක සත්‍යයක්, කියලා පාට කරනකොට එක සත්‍යයක්, රවුමට කරනකොට එක සත්‍යයක්. ඔව් নানা ආකාර දෙයට අල්ලලා දුන්නාට පස්සේ අනිකට මෙන්න මෙන්න දත් මදු පුරුසු දුන්නොත් මේ මදිනවා. බත් එක දුන්නාට පස්සේ ඕක කනවා. පින්නපාත පාත්‍රය දුන්නා පස්සේ අතෙන් ගිහලා හිට ගන්නවා පින්නපාත ගන්නවා ආපහු එනවා රූකඩේ. මොකක්වත් ඕනේ. එතකොට අනායාසයෙන්ම වැඩේ වෙනවා. ඒකේ සියුම් අවස්ථාව තමයි ආස්වාද ප්‍රසවාසයේ මෙනෙහි නොකරම ආස්වාද ප්‍රසවාස හොඳට වැටහිලා විලාවකට ආස්වාද ප්‍රසවාස දෙක සම වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මේ ආකාසානං ඡායතන පිළිබඳ හෝ ප්‍රතිපත්තිය පිළිබඳ හෝ මෙනෙහි කිරීම පිළිබඳ හෝ සුවිරු ඥාන නැති එකන කලකොල වෙනවා. සතිය කැඩිලා තෝන්තු වෙලයි කියලා මේ භාවනා දන්නේ කන දන්න මේ රූපය හරහා අරූපෙට යන්න හදනකොට රූප අතර තියෙන විෂමතා අඩු වෙන්න පටන් ගන්නවා සමතා මතුවෙන්න පටන් ගන්නවා ඒකට කියනවා පෞද්ගලික ලක්ෂණ ගිලිහිලා පොදු ලක්ෂණ මතුවෙනවා මේක කිසිම කෙනෙකුට විස්තර කරන්න බෑ මේක තමයි කමඨාන් සුද්ධ කිරීමේදී බලන්නේ මේ බලාන හිටපු දේ දැන් විකෘති භාවයටපත් වෙච්චාම මේක විද්‍යානුකූලව විස්තර කරන්න පුළුවන් ගතියක් යෝගාවචරයට තියෙනවා. යෝගාවචරය ඇත්තෙම නෑ. යෝගාවචරය අරමුණ නැති වෙනකොට gedara ගෑණි මරුණා වාගේ අඬන්න පටන් ගන්නවා. අයියෝ අයියෝ මෙතෙක් කල් හිටපු ප්‍රියම්බිකාව නැති වුණා. එයාගේ අර පේන ගති ලකුණු ටික නැති වුණා. ඉස්සර හරීම සිව් මැලිව හිටියා. දැන් අනේ බලන්නකෝ. කොයි ගෑණිත් එකයි. මේක දැකලා මේක විස්තර කරන්න පුළුවන් නම් එමන්සයා ලෝකේ සක්විති රජකමට සුදුස්සෙක්. ඕනම පරිපාලනයක් තේරෙන මිනිස්සේ. මේ බලහන් ඉන්න දේ සැලසුම් කරපු දේ නෙවෙයි ඉස්සරහට යනකොට වෙන්නේ. ඒක වෙනස් වෙනවා. වෙනස් වුණාට උඹ ගැහෙන්න එපා. උඹ සැලෙන්න එපා. උඹට තියෙන ඔච්චර තමයි. මේ වෙනකොට මේ යෝගාවචරය දවසක හිතන්නේ මේ රූපේ වෙනස් වෙනවත් එක්කම මේ මගේ හිතත් වෙනස් වෙනවා කියලා දැනගන්නවා කියන එක තමයි යෝ මාර්ග ඥාන කියන්නේ. දැන් රූපේ වෙනස් වෙනවා පෙන්නන්නේ. ඕකට ගලබල වෙන්නේ නැතුව බලාන හිටපන්. එතකොට රූපේ වෙනස් වෙනවා කියන්නේ උඹේ හිතත් වෙනස් වෙනවා. ඥාතංච ඥානංච උබෝපි විපස්සති. රූපේ වේගවත් වෙනවා කියන්නේ හිත වේගවත් වෙනවා. රූපේ තැම්පත් වෙනවා කියන්නේ හිත තැම්පත් වෙනවා. රූපේ ගොරෝසු වෙනවා කියන්නේ හිත ගොරෝසු වෙනවා. රූපේ සිවුම් වෙනවා කියන්නේ හිත සිවුම් වෙනවා. යමක් තියෙනවා කියන්නේ කෙලස්. යමක් නැහැ කියන්නේ කෙලස් නැහැ. ඉතින් තියෙනවා මේ රූපය කියලා කියන්නේ මගේ හිත පෙන්නන රූපකයක් විතරයි. නිදර්ශනයක් විතරයි අපි මේ කෙනේ ලෝකේ ජීවත් වෙන්නේ. මේ බාහිර රූපේ ලෝක ජීවත් වෙනවයි කියලා කියන්නේ අපි නිදර්ශනයේ උපමා උපමේය දෙක පටලවාගෙන අපි මේ උපමාව බෙදා ගන්න බැරුව නටන. ඉතින් ඒ සෙන් මාස්ටර් කතා කරලා කියනවා ගෝලේකට ඇඟිල්ල දික් කළා අන්නර තියෙන හඳ කියලා. ඒ මාසේ ඇඟිල්ල කෙලවල බලලා අහනවා ඇඟිල්ල කෙලවරේ හඳක් නැහැ නේ. මාස්ටර් කියනවා ඇඟිල්ල දික් කරපු දිහාට බලපන් ඒක උඹ කරන්න ඕනේ. එතකොට හඳ පේන්නේ නෑ. මෙයා බලන්නේ ඇඟිල්ල කෙලවර. මාස්ටර්ගේ ඇඟිල්ල කෙලවර බලනවා හඳ නෑ. බුදුහාමරෝදියත් බලන්නේ බෞද්ධයෝ විදියට තමයි. මෛත්‍රී බුදුහාමර දැක්කම නිවන් දකින්න පුළුවන් වෙයි කියලා. හිටපෙකන හුලම් බැස්සා ඒක පිළිණු වුණා. ඒ ගන්න දෙයක් නැහැ. ඊගා වෙන බුදුහාරු පෙන්නි පිට කිටි කිටියේ පේන වෙලාවේ අප්පා සාදු කිව්වත් නිකන් දකින්න පුළුවන් කියලා බුදුහාමුදුරු ගාව නිවන තියෙනවා කියලා හිතනවා. මේ කියන වැඩේ කරන්න ඕන කියන එක මේ ඇඟිලි දික් කරපු දිහාට දිගට බලනකොට අහසේ අඳ තියෙන්නේ. ඒක උඹ කරන්න ඕන. කාටවත් උපමා උපමේ දෙක තේන නිසා මේ බලන රූපේ වෙනස් වීම තමන්ගේ හිතේ විපරිණාමය කියලා තේරෙන එක නෙවෙයි මෙතන මේ මූල සම්බදම්ම මූලපරියාය විස්තර කරන්නේ. නමුත් ඒක අපි ඊයේ තිබුණ බණේදී පටිපදා ඥාන දර්ශන විසුද්ධියට එන්නගෙනකොට එයා තේරුම් ගන්නවා හිත කැළඹෙනවා රූප කැළඹෙනවා කියන්නේ හිත කැළඹෙනවා. හිත කැළඹෙනවා කියන්නේ රූප කැළඹෙනවා. මේ හිතයි බලන රූපේ එකයි. ඒක නිසා මනෝපුබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමයයි. ඒ නිසා බලන බලන දේෙන් බය වෙනවා පෘථජ්ජනය. බලන බලන දේෙන් බය නැති කරගන්නවා ආර්යනාංශය. ඒක නිසා බය කියන්නේ කෙලේශයක්. කෙලෙස් වලට නමක්. ඒ නිසා මේක මේ පණ තියෙද්දි මේ ටික කරලා මැරෙන වෙලාවේදී, බය වෙන වෙලාවේදී, ලෙඩ වෙන වෙලාවේදී මේ වයසට යන වෙලාවේදී ටික කලින් ගන්නවා කියන එක මුස්පේන්තුවක් පෘතජ්ජනයට. ආර්යයන් වහන්සේට තේරෙනවා මේක කවදත් වෙන්න තියෙන්නේ. මේකට ලෑස්තිලා ඉන්න නම් මරණය අත්දකින්න ඕන හුස්ම නැතුව හුස්ම සම්පූර්ණයෙන්ම ගෙවෙනවා. මේක දිහා බලන්න පුළුවන්. මොකද ගෙවෙන එක වෙන එකනේ. මට තියෙන්නේ බුදුහාමුදුරගේ ශ්‍රද්ධාවයි බලන්න. බලන්න බෑ. සහලවනවා. වෙවුලනවා බුද්ධ දානවා කකුල් දෙකෙන් අල්ල පොළවේ ගහනවා පිටසක්වල ගහනවා ඉතින් එතකොට දුවන්නේ යෝගාවචරය දුවන්නේ ඉදපු ආසනෙවත් මතක නැතු කමටහන් සුද්ධ වුණාට පස්සේ හිතනවා බුදුජානකසේ මාර පරාජය කරනකොට වගේ පොඩි සෙල්ලමක් කරලා තමයි මාර පරාජය කෙරුවේ ඇවිල්ලා මාරයා ඔය ඉඳගෙන ඉන්න පොළවත් උඹට අයිති නැහැ කියලා. මේක සහල වැව්වා, ගිනි වැස්සෙව්වා. මයිලක්වත් හෙල්ලුනේ නැහැ බුදුහාමුදුරුවෝ. සිවුරු කොනක්වත් සුළුසුනට හෙල්ලුනේ නැහැ. ඒ මහරලක තෝ ඉඳගෙන ඉන්න තැන තොට ඇති නැහැ කියලා. ඒතර බුදුරජාන්සි බැලුවා අහල පහල කවුරක්වත් කියන්න මේ මනුස්ස ලෝකෙ බෙදිච්ච මට මනුස්ස ලෝකෙ අයිති කියන්නේ එකෙක් නෑ සවිඥානික. එකෙක් නෑ. දැඩිමුණ්ඩ දෙවියෝ අදහන කට්ටිය කියන වෙලාවේ දැඩිමුණ්ඩ දෙවියෝ විතර සිවුරු අස්සේ හිටියලු බුදුහාමුදුරන්ට අරසාවට. ඒකනේ යාර දැඩි උණ්ඩයක් වාගේ හිටියයි කියලා කියන නිසා දැඩි මුණ්ඩ කියලා කියන පච. ඔක්කොම දිව්වා මේ ඝනකඩ මහ පොළොව විතරයි තුනේ බුදුරජාන්සේ භූමි මුද්‍රාවෙන් භූමි ස්පර්ශ මුද්‍රාවෙන් මහ පොළොවට ගාලා කිව්වා මේ ඝනකඩ මහ පොළොව දනි මම මේකට කොච්චර ඇස්සිස් මස්ලේ දන් දුන්නද කියලා. ඒතර පොළොවට දරා ගන්න බැරුව හෙල්ලෙනකොට මාර්යා නැගලා හිටපු ඇතා දුවන්න ගත්තා. ඒතර මාර්යා දිව්වා මාර්යා දුන්නට හමුදා විතර පෙරදිලා දුන්නා කියලා උමුත් දිව්වා. ඔන්නම මාර පරාජය කරයි. ලොකු සංහසලියලා තියෙන අපේ ස්මාරකයේ ත්‍රිවිධ රත්නයේ විශේෂ අවසාන හුස්මත්වලු යෝගාවචරගේ භෂ්ම මෙහි තියෙන බව මහ පොළොව දනීවා. භාවනා කරන කෙනෙක්ගේ ඒ උතුම්කම කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ. හිට පිට නැති මහ පොළොව දනීවා කියලා ඒක තමයි අපි ස්මාරකේ ගහලා තියෙන්නේ. අගණීය නිජ මත්තං සාමිසග්මාපි සාතං. මේ අවසාන හුස්ම ත්‍රිවිධ සාසනය වැඩිවීමට ගත කළ යෝගාවචරගේ භස්මයේ තියෙන බව මහ පොළොව දනීවා. තේරෙන්නේ මේක අමාරුයි මොකද මේ මහ පොළොවත් තෑගි දීපු දවසට තමයි මුළු ලෝකෙම දෙන්නලා තෑගි දීපු දවසට තමයි අඩු ගානේ රූප ලෝකයට හැරලා අරූප ලෝකයට යන්න පුළුවන්. එහෙම නැත්නම් අරූප ලෝකයට යෑම පෝරකේ ලෑල්ලක්ද වගේ පේන්නේ. දැන් වෙල්ලෙයි කොක්කේ වැටෙයි ඉවරයි. ඉතින් වෙවුලනවා. කොච්චර වේගුණාද කියනවා හුස්ම සිවුම් වෙනකොට වේගුණනවා. හුස්ම නැති වෙනකොට වේගුණනවා. සක්මන් කරනකොට ඉබේම සක්මන යන්න හදනකොට අයියෙන් හුස්ම ගන්නවා. පොළවේ අඩිය හප්පනවා. මේ සක්මන් කරනවාද කියලා බලන්න. අර වෙන දේ වෙන්න වැලේ නැහැ පැත්තට මැස ගහ ගන්න දන්නේ නැහැ. ඉතින් මේව දුර්ලකන්නේ මේවට කියන හුරතල් කියලා. බබෙක් දැනුම තේරුම් ලෝකේ තේරුම් ගන්නේ අත ගාලා මිරිකලා හපලා බලලා බලලා ඌ ටික කාලයක් යනකොට තේරුම් ගන්නවා. ඉතින් එහෙම නැතුව කෙලින්ම දැනුම දෙන්න බෑ පොඩි එකාට. පොඩි එකා කරන්නේ ඒ ඉඳුරන් ඔක්කොගෙන් බල්ලා. අපි කරන්නේ ඉඳුරන්ගෙන් අයින් වෙලා අනින්ද්‍රිය ප්‍රතිපද වෙලා කොහොමද ආස්වාද ප්‍රසආස වැටෙන්නේ. හිතන්න කවදා හරි අපට કોઈ වෙලාවක් හම්බුණයි කියලා මේ බණ අහලා පරිශන කරලා කැපකිරීම කරලා වෙන දෙයක් වෙච්චාවේ උණ දෙයක් වුණාවේ අපි යමුකෝ ලුණාවේ කියලා තිබුණේ දවස්වල කතාව. ඒ වගේ යන් ඕනේ දෙයක් වෙන ලුණාවේ යන් කියලා. කියා. ගියාට පස්සේ පේන හුස්ම නැහැ හොඳට ජීවත් වෙනවා. හොඳම සතියක් තියෙන කියලා. ඊට ඒක වෙන්නේ සාමාන්‍යයෙන් ආර්යයන් වංශය නමකට විතරයි ඒක දකින්න පුළුවන්. අනිත් එක නා බය වෙනවා. එක්ක සතිය නැතුණයි කියලා හිතනවා. එක්ක හුස්ම නැතුණයි කියලා හිතනවා. එක්ක මම නැතුණයි කියලා හිතනවා. එක්ක දිට්ඨිය නැතුණයි කියලා කියනවා. එක්ක තෘෂ්ණා නැතුණයි කියලා බය වෙනවා. එක්ක මානෙ නැතුණයි කියලා බය වෙනවා. නමුත් මේ ඔක්කොම මේ ජීවත් වෙද්දීම නැති කරන්න පුළුවන් කියලා දැනගන්න නම් හොඳව කමඨාන සුද්ධ වෙන්න. සුද්ධ වුණාට පස්සේ වෙලාවක් එනවා. උපේක්ඛාපත් සති පාරිසුද්ධින් චතුත්ථ ධාන සමාධි සමාපජ්ජති කියලා හුස්ම නැහැ හුස්මෙන් භාවනාවට පටන් ගත්තගෙන 1 2 3 ධානවලදී හුස්ම සිුම් වෙලා හතරවෙනි ධානයට යනකොට අටුවාචාර්ය වංශෙත් පිළිගන්නවා හුස්ම දැනෙන්නේ හැබැයි නිකන් අහසෙන්තර දැන් පොළවේ නතර වෙලා පොළවේ ඉස්සිලා වාතයේ රඳලා තියෙනවා වගේ පේන. ඒ කියන්නේ හොඳට මීටර් 100ක් උඩට ගිහිල්ලා අහසෙන්තරව දැන් ඕන ඕටෝ පයිලට්ින් දාන්න පුළුවන්. ඒ මට්ටමට යනකොට යෝගාවචර දැනගත්තොත් මේ භාවනාවේදී වුණා මේ කය නැති වුණාට කාය සංඥාව නැති වුණාට ආස්වාස් ප්‍රස්වාස කය නැති වුණාට ආස්වාස් කය සංඥාව නැති වුණාට පණ තියෙනවා මැරිලා නැහැ නිින්ද ගිහිල්ලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ කියලා ඒක කියන්න පුළුවන් ආකාසානං ඡායතනෙ කියලා කවුරක්වත් පිළිගන්න කැමති නැහැ. මොකද ඒගොල්ලෝ හිතන මේ සමත භාවනා කරන්න ඕනේ. මේකට කසින වඩන්න ඕනේ. කටිනුග්ඝාටම අවකාශය දකින්න ඕනේ කියලා. එහෙම ක්‍රමයකුත් තියෙනවා. ඒ ක්‍රමෙන් තමයි අපි ණය න්‍යාය අරගන්නේ ඊට වෙන භාවනා කරගෙන යනකොට එක හුස්මක් ගෙවිලා අනික් හුස්මට යන්න ඉස්සලා ආකාසානංචායතට ගිහිල්ලා තමයි හිස්තැනට ගිහිල්ලා තමයි ඊගාකට යන්නේ. ඒක බය වෙනවනම් බීතිකාවක් එනවනම් ඒ කියන්නේ ශරීර ආසාව. ජීවිත ආසාව නැත්නම් රූප ලෝකෙට තියෙන ආසාව එතකොට ඒ රූප ලෝකෙට තියෙන ආශාවෙත් හොඳක් තියෙනවා. ඒ මොකද රූප ලෝකෙට ආස කෙනා කාම ලෝකෙ අතහැරලා තියෙනවා. අපි මේ ගමනේ යන්නේ ඉස්සලම කාම ලෝකෙ අතහැරලා රූප ලෝකෙට යනවා. රූප ලෝකෙ අතහැරලා අරූප ලෝකෙට යනවා. ඒ පියවරවල ටිකේදි පේනවා අපි හිතානිටට මේ අත්‍යවශ්‍ය දේවල් ජීවිතේ පවත්වන්න අත්‍යවශ්‍ය නැහැ කියලා. මොනම දෙයක්වත් අවශ්‍ය නැහැ. පවත්වන්න පුළුවන්. එතකොට අපි ලෝකෙට ණය නැහැ. දැන් අපිට වෙලා තියෙන අපි තුන මේ කාමේ නැතුණන් ජීවත් වෙන්න බෑ. දවල්ට සිල් රකින්න පුළුවන්. දවල්ට මිගෙල් වගේ ඉන්නවා. රැයට ඩැනියෙල් වගේ ඉඳලා හුඟක් කාමඳුරු එහෙමයි කරන්නේ. දවල්ට සිල් රකින්නවා. රැයට තොප්පියක් දාන කබායක් දාගෙන පිච්චර් බලන්න යනවා. වේස මඩුව වලට යනවා. සුපර් මාකට් යනවා. ඉතින් මාත් එක්ක ළඟට මට කතා කරලා කියනවා මේ ගරු කටයුතු ස්වාමීන් වහන්සේ නම සුපර් මාකට් එකට දැට පස්සේ ලැජ්ජ වෙලේ මහත්තයා හැංගුණාලු. ඊට පස්සේ හාමුදුරුවෝ මොකද මහත්තයා හංගෙන්නේ අපිට තහනම්ද කියලා වල සුපර් මාකට් යන්නේ. මේකේ ප්‍රශ්නයක් නැහැ ස්වාමීන් මට ලැජ්ජා හිතෙලා පැහැඟුණා කියලා කිව්වලු. බුබහන්සලා ගිහිල්ලා මේ මාළු විකුණන තැන, මස් විකුණන තැන සුපර් මාකට් එකේ දකින්න හැන්දෑවේ. ඒතර බෞද්ධයෙක් වශයෙන් මට ලැජ්ජා වෙලා අයින් වුණා ඔබ වහන්සේ තරහ වෙන්න එපයි කියලා. නෑ මහත්තයා අපිට ඉඟි කරනවා අපිට සුපර් මාකට් තරහ තහනම්ද කියලා වල. දවල් මිගිල් රෑ දනියල් තමයි තියෙන්නේ. ඒ තරම්ම අපි මේ ඔක්කොම කම් කරන්නේ මහානකමයි ඔක්කොම රූප ලෝකෙට පොඩ්ඩක් සුද්ධියක් ලබන්න. සූස්තියක් ලබන්න. ඒක වසංගලා කරනවා එලිපිට සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ සියල්ලන්ටම ආර්ථෙන් ධර්මෙන් අනුශාසනා කරනවා. නිච්ඡං අනිච්ඡන්ති වදන්ති සමනා ගටම්පි බින්දේ කලහං කරොන්තේ කියලා බුරුමෙන් කියනවා. සියලු දිනාට අනිත්‍ය ධර්ම නිටතරම මෙනෙහි කරලා දෙනවා. අනිත්‍ය බව නිට්ටයව කියලා දෙනවලු සංඝයා. හැබැයි කැපකාරයා තින් කලේ කැඩුනට පස්සේ ඌට ගහනවලු. මේ මැටි කලේ කැඩුනහම ඌස් කළ දාන. අනිත්‍ය තමයි දේශනා කරන්නේ. හැම වෙලාවෙම අනිත්‍ය දේනවා. ගටම් ගටම්පි බින්දේ කලහං කරන්තේ. ඕක තමයි හැම කෙනා ගාවම තියෙන්නේ. ඉතින් ජීවිතේදී පෙන්න හුස්ම ටික දීලා ඉච්චරමයි ලෝකේ. කාමේ නෑ, රූප ලෝකේ හුස්ම. පිම්බි මෑකලිය. වම දවුන. දීලා ඒක දැක දැක ගෙවෙන්න ආරිනවා. හරියට අර පවන් සලපු සුන්දර කාන්තාව 18 12 16 කාන්තාව බලාන ඉඳදී වියකිලා ගිහලා අට සැකිල්ල බවට පත්වලා පවන් අත්තබ්බිම දාලා වැටෙනවා ඒ ටික තමයි හුස්මට වෙන්නේ ඉතින් එතකොට මේ අර ඝන බහලව තිබුණු ආස්වාසිය කියලා නම් කරපු දේ ආකාර ලිංග නිමිති ಉದ್ದೇಶ වශයෙන් තිබුණේ ආකාරය නැති වෙලා යනවා ලිංගෙ නැති වෙලා යනවා නිමිති නැති වෙලා යනවා ඒකට නම කරගන්න බැරි වෙනවා ආස්වාසය කියලා මේ ආකාර ලිංග නිමිත්ත උද්දේශ නැති වෙනකොට ආනාපාන නැතුණා කියලා තමයි හිත කියන්නේ. මේකයි සංඥා ලෝකය හැටි. ඒත රූප නැතිවීමක් නෙවෙයි මෙතන සිද්ධ වෙන්නේ. රූපීට ගහපු ලේබල් එක නැති වෙනවා. අපිට නිකමට හිතන්න අපේ ඩෙන්ටි කාඩ් එක නැතුණයි කියලා. પાස්පෝර්ට් එක නැතුණයි කියලා එයාපෝට් එක යන්න දෙන්නේ නැහැ. මිනිස්සයා gediya පිටින් හිටියත් මේ අසවලා කියලා ඔප්පු කරන්න පුළුවන් අනන්‍යතාවය නැත්නම් යන්න බෑ. ලයිසන් ඩ්‍රයිවිං කරන්න බෑ. මොකද ඩ්‍රයිවර් පොලිසිය සලකන්නේ මට නෙමෙයි ඩ්‍රයිවිං කාඩ් එකට ලයිසන් කාඩ් එකට රුපියල් 100 කොලේ ලියලා තියෙන රජය මේක ඉදිරිපත් කරපු ඕන වෙලාවක රුපියල් 100ක් ගෙවන්න අපි වග වෙනවයි කිය. ඒක ගෙවන්න ඕන රජය හරියට රත්තරන් වලින් අපිට. කිසිම රජයක් ගෙවන්නේ නැහැ පච කරන්නේ. බොරු කොලේක නමක් ගහලා අසං කරලා දෙනවා අපිට රුපියල් 100ක් කියලා අපි හිතනවා රුපියල් 100 තියෙනවා කියලා ක්‍රය ශක්තිය නෑ. රජයට ඕන තරම් සල්ලි අච්චු ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඇමරිකාවේ රජයට. අපේ රජයට ඇමරිකාව ඇංගිලජ කරන හේයි ඕනට සල්ලිච්චු ගන්න යන්න බා කන පැයෙන්න ගන්නවා කියලා. උන් ගන්නවා. ඉතින් ඩොලර් කොටයක් හම්බුණා අපිට සක්විති රජ වුණා වගේ. ඊට ලියලා තියෙන්නේ මොකද්ද? මේක මේහා සමාන ගවණක් ගෙවන්න රජය බැඳිලා තියෙනවා කියලා අනකරයක් තියෙන ඉච්චරයි. නමුත් කවදාකවත් ඩොලර් 100ක් දුන්නොත් ඩොලර් 100ක් රත්තරන් අපිට දෙනවද? තවත් ඒ වගේ කොලයක් දෙනවා. ඉතින් ඒකේ අනන්‍යතාවය තියෙන්නේ අපේ නෙවෙයි ඩොලර් කොලේ. මුළු රජයක්ම රජයක් කරන්නේ මායාර මේක ගෙනියන්නේ ඔක්කොම අපිට අන්දලා අපිට නම්බුනාම දීලා අපිට මේ නාමකරණයක් කරලා ඒ වගේම තමයි ආස්වාද ප්‍රසආසයට ආකාරයේ ආස්වාද ප්‍රසආසයේ ආකාරය කියන්නේ ආස්වාස කරනකොට ආකාරය සහ ප්‍රසආස කරනකොට ආකාරය ගෙවෙන්න පටන් ගන්නවා ලිංගේ හඳුනා ගැනීමේ ලක්ෂණ ගෙවෙනවා නිමිත්ත දැනෙන්නේ නැතුව යනවා හුස්ම ගන්නවා දැනෙන්නේ නැතුව ඒකට උද්දේශය නැතුව වෙනවා ආස්වාසේ කියා ගන්න බෑ ඒකට ප්‍රසආසේ කියා ගන්න බෑ ඒකට අපි කියනවා අපේ බබා කියනවා ආශ්‍රව ප්‍රසවාසය නැති වුණා. ඒක තමයි වෙන්නේ හතරවෙනි ධ්‍යානට යනකොට. මේකට සූදානම් නම් එයාත් ඊගාව අරූප ධ්‍යාන පළවෙනි එක ආකාසානං ඡායතනට යන්න පුළුවන්. ආකාසානං ඡායතන කියලා කියන්නේ රූපයගේ අභාව ප්‍රඥප්තිය. එහෙම නැත්නම් භූතයන්ගේ අභාව ප්‍රඥප්තිය. නැත්නම් මැටර් කිය ඇන්ටි මැටර් එක. ඉතින් ඒක බුදුරජාණන්සේ බොහෝම කල්ැතුව බුදුරජාණන්සේට ඉස්සල්ලා ඇත්තටම කියනවනම් ඒ වගේ පැවිදිච්ච මේ බ්‍රාහ්මණ ආගම් වල තිබුණ දේවල් දැනගෙන හිටියා. රූපේට තියෙනකොට රූපේට හේවණල්ලක් කියලා එකක් තියෙනවා. අභව ප්‍රත්‍යක්ෂයක් තියෙනවා. ඒක තමයි ගූඪ ධර්ම කියලා ඒගොල්ලෝ දැනගෙන හිටියේ එදා. গুপ্ত ධර්ම කියලා. විද්‍යාව ඇවිල්ලා গুপ্ত ධර්ම ගූඪ ධර්ම අයින් කරලා අල්ලන්න පුළුවන් ඉන්ද්‍රිය ගෝචර ටික විතරක් අරගෙන අවුරුදු 200ක් මානවය නොම ගැරියා. නමුත් මේ මනින්න පුළුවන් කිරන්න පුළුවන් දේවල් තුන නිවන නෑ කියන එක බුදුරජාණන්සේ පැහැදිලිවම දේශනා කළා තියෙනවා. නිසා විද්‍යාවෙන් මොනව හොයන ගියත් නිවනෙන් ඈතට යන්නේ. ලාභ සත්කාර පැත්තට යන්නේ. ඒ නිසා මේ හොයන දේ තුල එහෙම නැත්නම් මේ රූපය තුල නිවන නෑ. රූපේ විකාරය තුල නිවන තියෙනවා. රූපේ විකාරයටපත් වෙනවා. අපිට ඕන කරන රූපේ ඒකාකාර කරන්න. නිත්‍ය සංඥාව. මෙදිට අනිත්‍ය සංඥාවේ අනිත්‍ය සංඥාවේ අනිත්‍ය සංඥා වැදගත් තැනක් තමයි අභාව ප්‍රඥප්තිය. ඒක ප්‍රඥප්තියක් විතරයි. ඒක පණවන ලද්දක් මිස හුස්ම ගන්න බැන්නම් මැරෙන්න ඕන. ස්වභාවයෙන් ගන්න හුස්ම ප්‍රමාණය අඩු වෙනවා. ඉඳගෙන ඉන්නකොට අඩු වෙනවා. නිදාගෙනකොට තව අඩු වෙනවා. ආයතනවල ටිකයි. දුවනකොට වැඩි. ඉතින් මේ අඩු වෙන භවයේදී ඒක නැති වුණා කියන තරමට හිත පෙන්නකොට මේකට ආකාසානං ඡායතන කියලා දන්නවනේ යෝගාචර සතුටු වෙනවා. මට අරමුණක් නැතුව සතිය පවතිනවා. මේ සතුට තුල බය තුල ඉන්නේ සතුට තුල සමාධිය හට ගන්න. අරූප අනිමිත් සතිය આવොත් අනිමිත් සමාධියට යන්න පුළුවන් ඒකට අනුග්‍රහ කළොත්. නැත්නම් බය වුණොත් ගාන පටන් ගත්තොත් වතුර ගිලිච්ච මිනිස්සු හුස්ම ටික ගන්න බැරි වුණාට අන්න වගේ. නැත්නම් ගෑස් මාස්ක් එකක් දැම්මට පස්සේ හුස්ම නැතුව දඟලන හැටි. ඒ තර ඊට වැඩි බය වෙනවා. ගෑස් මාස්කයක් දැම්මට වැඩිය වතුරේ ඔබලා අල්ලගෙන හිටියට වැඩිය බය වෙනවා යෝගාවචරය හුස්ම ටික නැති වෙනකොට. මොකද ඒ තරම් මේ රූපෙට තියෙන ආශාව ඒ නිසා තණ්හාව, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තුනකට කරනවා. හැබැයි මේ යෝගාවචරය හුඟ ශ්‍රේෂ්ඨයි. මොකද කාම තණ්හාවේ නෙවෙයි ඉන්නේ මේ වෙනකොට. ඒ නිසා ශ්‍රේෂ්ඨයි. එයා ඉන්නේ තම භව තණ්හාවේ. මගේ භවයේ බිඳෙයි, සිඳෙයි. මට හරවල් දේ වෙයි, මේ දේ වෙයි කියලා ඒ කයජි කැප කරන්න කැමති නැහැ ආශ්වාස ප්‍රශ්වාසය කැප කරන්න කැමති නැහැ ආකාශය පිළිගන්න කැමති නැහැ ඉතින් කවදා හරි හිතනද ආකාශය පිළිගත්තයි කියලා රූපේ ගෙවම් කරන්න පුළුවන් ජීවත් වෙද්දිම කියලා පිම්බීම හැකිලිමත් ගෙවම් කරන්න පුළුවන් අඩු ගන්න මේ ඉඳගෙන ඉන්න කයත් නැති බව අත්දකින්න පුළුවන් කයේ ඉඳගෙනම කයේ වෙන හැඩේ වෙනස් වෙනවා කයේ සීමාව නැති වෙලා යනවා ඒක තමයි හුඟ දෙනේ බය වෙන්නේ නමුත් කරන්න පුළුවන් කියලා දැනගත්තොත් පෘථග්ජනයා මේක දකින්නකොට අපනෝල් දානවා, බය වෙනවා, දුවනවා, নানা ප්‍රකාර විකාර කරනවා. සීක පුද්ගලයා තේරුම් ගන්නවා මට දැන් මේ නැති වුණාට ඉස්සර තිබුණ දිට්ටි වශයෙන් මම බය වෙන්නේ නැහැ. මොකද මම දිට්ටිය දැන් නැති කරගෙන ඉන්නේ. සකයි දිට්ටි නැති. අපි මට තණ්හා වශයෙන් පොඩි බයක් තියෙනවා. මාන්නේ වශයෙන් බයක් තියෙනවා කියලා අටුවාව පෙන්නනවා. ශීක පුද්ගලගේ දිට්ටි මේ බැඳනේ නැහැ. තණ්හා මාන තියෙනවා කියලා. ඒ නිසා බය තියෙනවා බය නැහැ. තුනෙන් එකක් බය නැහැ තුනෙන් දෙකක් බය තියෙනවා. එහෙනම් ඒ විනෝඩ කටුකුන්දේ ඥානන්ද සාංශේ අර්ථකථනයක් දෙනවා බුදුරජාන් වහන්සේ මාමඤ්ඤේ කියලා මෙතන කියන්නේ නිසා මෙතෙන්දි මඤ්ඤනා නොකරව. හිතේ තුනෙන් දෙකක් මඤ්ඤනා යනවා. තණ්හාවට මඤ්ඤනා යනවා. රාගෙට මඤ්ඤනා යනවා. ආත්ම වශයෙන් නැහැ. මේ දෙකත් නොකර හිටපන් කියලා මොකද ඒ කනප්පුවේ කකුල් තුනේ කනප්පුවේ කකුලක් කැඩලා තියෙන දැන්. ඒක කෙලින් කරන්න බෑ වැටෙනවා. අනිත් දෙයක් කඩපන්. අනිත් දෙයක් කඩපන්. ජැක් ගහන්න එපා. තුන්වෙනි කකුල ගහනවා වෙනුවට අපි දැන් කරන්නේ මේක දුවන ගිහිලා අඩුවේ ගාඩ ගිහිලා කියනවා අනේ කකුලක් කඩලා ගියා කොහොම හරි තුන්වෙනි කකුල ගහලා දෙන්නයි කියනවා. යා ලියෝලින් බෑනම් බෙල්ඩින් කරලා හරි දෙන්නයි කියනවා. ඉතින් මේ ඉන්න හරිය සයිකියාට්‍රිස්ලා ඉන්න හරිය දොස්තරලා ඉස්සරිය කර්මස්ථානාචාර්යවරු කරන අර තුන්වෙනි කකුලක් ගහලා දීලා මේකවත් බබා පාවිච්චි කරන අර ඉස්සර වගේ වාඩි වෙන්න යන්න එපා. පෙනුමට තියාගෙන ඉන්න. ඉතර හයිය නෑ. යටෙන්ඩ ඉඩ තියෙනවා. ඒත් ඒක තාම gedara සාලේ තියාගෙන දානවා මේ පරණ කනප්පේ. කකුල් තුනේ කනප්පේ. බුදුරජාණන්සේ එක කකුලක් කඩපි කරගෙන කඩපියකෝ ඉතුරු කකුල් දෙකක් කියලා. ඒක තමයි මාමඤ්ඤය කියලා කියන්නේ. තණ්හා වශයෙන්, ditthi මාන වශයෙන් මඤ්ඤණා කරන්න එපා. දැන් බලන්න හුස්ම නැති වෙනකොට බයක් එනවා තමයි. තුනෙන් දෙකක් බයක් එනවා. තුනෙන් තුනක්ම එන්නේ නැහැ දැන්. ඒ නිසා හොඳට මේකට ලෑස්තිලා යන්න. ලෑස්තිලා යනකොට කියනවා සීක පුද්ගලයයි කියලා. අපත්ත මානසෝ අනුතරං යෝගක්කේම අපත්තේ මානෝ ආකාසානං ඡායතනං ආකාසානං ඡායතනතෝ අභිජානාති. මම ඉස්සර මේකට බය වුණා හිස් වුණා උලන් ගියා බැලිම කියලා දැන් නෑ. දැන් දන්න මේ කෙලෙස් තුනෙන් එකක් ගිහිල්ලා. ඒ සමයට දැන් පොළවේ පట్టල වෙන්නේ ප්‍රතිෂ්ඨාව නෑ. පිහිටීම නෑ. ප ဋ ාණේ නෑ. ඒනට සතිය ප ဋ ාණේට අවිල්ලා තියෙනවා. සතිය පිහිටීමකට අවිල්ලා තියෙනවා. කකුල් දෙක තියුණත් කලබල වෙන්න එපා. ওই දෙකත් කැඩෙන බව මතක තියාගනින්. අන්නේ කැඩීමට කටයුතු කිරීමට කියන සීක ප්‍රතිපදා. සීක කෙනෙක් වශයෙන් කටයුතු කරනවා කියලා. අන්නේ විදිහට මේ සීක ප්‍රතිපදාවේ කටයුතු කරන එකන හතරාකාරයකින් මෙතන හික්මෙන හැටි බුදුජානනාංශේ පුතග්ජනික සම්බන්ධව කතා කරනවා. පුතග්ජනය ආකාසානං ඡායතනං ආකාසානං ඡායතනචෝ සංජානතය හඳුනා ගන්නවා මගේ ආකාසානං ඡායතනෙ. මටයි ආකාසානං ඡාය හම්බුනේ කියලා එයා එකකින් ආඩම්බර වෙනවා. සීක පුද්ගලයා දන්නවා එම ආඩම්බර වෙන මම ආයනේ දැන් මා ළඟ නැහැ. නැත්නම් සක්කාය දිටියේ නැහැ. හැබැයි තණ්හා වශයෙන් මාන වශයෙන් ටිකක් තියෙනවා. ඒක නොකරනද බුදුහාමුදුරන්ගේ බණ අහනවා. නොකරන්න කමඨාන සුද්ධ කරගන්න. නොකටාණ්ඩ මනසිකාරය පවත්වනවා. ඒකට කියනවා අභිජානනය කියලා. මේ කරන වෙන දෙයට කියනවා අභිඥා කියලා. මේ අභිඥා ඔක්කොම උත්තරී මනස ධර්ම. ඒ නිසා ආකාසානං ඡායතනං ආකාසං ඡායනතනතෝ අභිඤ්ඤාය ආකාසානංචායතන මාමඤ්ඤේ ආකාසානංචායතනේ ආකාසානංචායතන වශයෙන් නිචි පරිදි දැනගෙන ඇති තතු වශයෙන් දැනගෙන ඒකේ අභිරමණය නොකරව අභිරමණය කරමින් ආකාසානංචායතන තියාගෙන පුළුවන් අභිරමණය නොකර ඉන්න පුළුවන් ඉතින් ඒ කනපේ කකුල් දෙකක් එකක් කඩපේ කරනාට මේක බුද්ධ ජානසේ කන මිරිකලාම කියන ඊට දෙයක් කඩපන් කියන ඊට පස්සේ කියනවා ආකාසානං ඡායතනං ආකාසංචායතනස්මින් මාමඤ්ඤේ. ඒ ආකාසානං චිත්‍රේ කෙරෙහි මඤ්ඤණා කරන මට හෙට මේක එන්න ඕනේ. මං බලාපොරොත්තු ගෑමට ආවේ නැහැ මොකක්වත් නැහැ. එනවනේ එයි. නැති වෙන්නේ නැහැ. නැති වෙයි. කියනවා ආකාසානං ඡායතන කෙරෙහි බලාපොරොත්තු නැහැ. ආකාසානං ඡායතන කෙරෙහි බලාපොරොත්තු සුන් කරගන්නෙත් නැහැ. කරුණු කරුණු වෙනකොට එනවා. ඒක මේ පෘථජ්ජනයට තියෙන එක. මං දැන් දන්නවා මේක ප්‍රතිපදාවක් වශයෙන් ගන්න. රහතන් වහන්සේට කොහොමඩක්වත් එහෙම නෑ ආවයි නෑවයි නැතයි කියලා කුතුහලයක් නෑ. ඒ බව දේශනා කරන උත්තරමන් වහන්සේට තථාගතයන් වහන්සේ කියලා කියනවා. මට වර එක අනේ ඊයේ නම් ආකාසානං චායතනේ ආව අද නෑනේ. එතන ආකාසානං චායතනේ අපේක්ෂා කරගෙන ගියා ලැබුන්නේ නෑනේ. නැතන් ගිය ගමන් ආකාසානං චායතනේ හම්බුනා කියලා කුතුහල ගති නෑ. නොවීමට හික්මෙන්ඩේ කියලා කියනවා. එහෙම නොවියම පිණිස හික්මීමට මෙතන බුදුරජාණන්සේ ආරාධනා කරනවා. ඒක කියන්නේ ආකාසානංචයතන යෙන් මම වෙනයි. ආකාසානංචයතන දෙවියෝ වෙනයි. මම වෙනයි ආදි වශයෙන් ඒක සත්‍යමී භක්තිය දාලා ගණන් ගන්නෙත් නැහැ. ආකාසානංචයතනේ කතන්දර ගොතන්නේ මං හි බලාපොරොත්තු නො ලැබුණා බලාපොරොත්තු නො ලැබුණා ලැබිච්චත් උතුම් නොලැබිච්චත් දුර්වලයි ඒගොල්ලෝ උඩ ඉන්නේ මං පල්ලෙහා ඉන්නේ ඒ මොකක්වත් නැහැ මේක කාගේ ළඟත් තියෙන එකක් වෙන් කළ හඳුනා ගැනීමේ සත්වමි විපත්‍ය දානවා. ආකාසානං ඡායතනය ආකාසානං ඡායතන මා මාබිනන්දති. අභිනන්දනය කරන්නේ නැහැ. අභිවදනය කරන්නේත් නැහැ. අජෝසනය කරන්නේත් නැහැ. ඒකට බැහැගන්නෙත් නැහැ. ඒකට වචන කතා කරන්නේත් නැහැ. අභිරමණය කරන්නේත් නැහැ. අභිරමණය කරන්න දෙයක් නැහැ ඕකේ. අභිරමණය කෙරුවොත් කෙලස් වෙන නිසා. ඒ නිසා අභිරමණය නොකිරීමට මේ කරන ප්‍රයත්නෙට කියනවා සීක ප්‍රතිපදා කියලා. ඒ සීක ප්‍රතිපදාව අම්මා තාත්තා කවදාකවත් අපිට කියලා දෙන්නේ නැහැ. කියලා දෙන්න බෑ මොකද උන්දලා දන්නෙත් නැහැ. උන්දලා දන්නේ නැහැ මේක ආවට පස්සේ අබිරමණය කළ යුතුද නැද්ද කියලා. සීක වෙන්න ඉස්සලා නම් අපි අබිරමණය කරනවා. නැත්තම් කොට යන්න බෑනේ. කොහොම මේ කාම ලෝකෙත් තමද කරලා රූප ලෝකෙත් තමද කරලා අරූප ලෝකෙට යන්නේ අබිරමණය කරන්න ඕනේ. සීක පුද්ගල අබිරමණය කරනවා. අසීක පුත්තජනය. සීක පුදුලට යන දන්නවා මේක අබිරම්මනේ නොකරත් මේක කරන්න පුළුවන් නිකන් ඉබේ යන්න ගන්න. කරලා කරලා කරලා කරලා නිකන් මුහුදු රට ගෙවම් කරලා මුහුදු වෙල්ලට ගිය කෙනාට ඈත තියා මුහුදට බලන්න පුළුවන්. ඊට පස්සේ ආට ටිකක් යන්න හිතෙනවා මුහුදු වෙල්ලට රළ ගහලා ඉවර වෙන තැන. ඊට පස්සේ නෝ යටිපත පොඩ්ඩක් තේ උනට ගමන් නැහැ. ඉතින් රළ ඒ තරම්ම මැරෙන්නේ නැහැ නේ අඩිය පිටම ගන්න පුළුවන්. ඊට පස්සේ හිතනවා වලලු කර දෙවෙනකන් යන්න පුළුවන් එසේ මස්කේ බස් කෙන්ඩ එනකන් යන්න පුළුවන් ධනිස්ස ගාවට එනකන් යන්න ඊට පස්සේ ආය රැළ යනවා ඉතින් ඔහොම කර ටික ටික ටික ටික ටික ටික එයා රැළට බය අරින්නේ අන්තිමට ගිහිල්ලා නාය මට්ටම ගිල්ලට පස්සේ මොහොතට බය නැති වෙනවා එතෙන්ට යනකම් පුදුම බයක් තියෙනවා හැබැයි ඒකට යන්නේ ටික ටික ඉතින් බුදුජානස කියනවා මේ ධර්මයට බැස ගැනීම මහතාගරයට බැස ගන්නවා වගේ ක්‍රමයෙන් අනුක්‍රමයෙන් බහින්නේ. ඉතින් ඒ නිසා යාට ඕන වෙලාවක කරලා කරලා කරලා අන්තිමට මුහුදායින් ඉන්න මිනිස්සෙක් වගේ එයාට මුහුද පේන්නේ නැතුව. ඒතකොට වතුරෙම තමයි ගත කරන්නේ. ඒ වගේ ආකාසානං ඡායතන කියන එක මේ දවල්ට කනව රැයට කනව ගානට පුරුදු වෙන වෙලාවක් ආපුවාම ඒ කෙනාට තේරෙන්න පටන් ගන්න එක ප්‍රයත්න කරන්න ඕනේ. ඒක මනුස්ස හිතේ හැටියක්. ඒක මේ මනුස්සකම උපදිනවත් එක්කම උපදින දෙයක්. භාවනා කරලා ගන්න එක නෙවෙයි. භාවනා කරලා කරන්නේ එක වෙන් කරලා හඳුනා ගන්න. හතරවෙනි ධ්‍යානෙන් ආකාසානං ඡායතන වෙන් කරලා හඳුනා ගන්නවා. හුස්මෙන් හුස්ම නැති තැන වෙන් කළ අඳුර ගන්නවා. අන්නේ වෙන්කොට හඳුනා ගැනීම තමයි පරිච්ඡේද ඥානය කියන්නේ. අතර මේ 24කට කඩලා පෙන්නන්නේ එකම સંદર્ભෙමයි එක එක පැතිකඩ වලින්. ඒ නිසා යෝගාවචරය කොයි වෙලාවක හරි පරිශන කරලා කරලා කරලා කරලා ආස්වාද ප්‍රසාරයෙන් පටන් ගන්න එක නා ගෙවෙනකම් භාවනා කරනවා. පිම්බි මහැකලින් පටන් ගන්න එක නා ගෙවෙනකම් භාවනා කරනවා. සක්මණෙන් පටන් ගන්න එක නා ගෙවෙනකම් භාවනා කරනවා. ඒ නිසා භාවනා නොකරන අය කිය අහනවා. ඉතින් ආනාපාන හොයලා ඔක ගෙවෙනකම් භාවනා කරනට වැඩිය හොඳයි. හොයන්නෙම නැතුව හිටපන්. අපි ඉන්නේමනේ. හොඳයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි බයයි හරි ආයාසය ආයාස කරන මෙයානපනේ පේන්නේ නැති වෙනකොට ඊට පස්සේ කියන කොහොම හරි හොයාගන්න කියලා. හොයාගත්ත පස්සේ නෝ කොහොම නැති වෙනකන් හිටපන් කියලා. පිස්සුනේ. භාවනා කරනවා කියන්නේ පිස්සෝ. සාමාන්‍ය මිනිසුන්ට බලනකොට මේ හුස්මක් අල්ලගෙන ඒක හම්බුණයි කියලා සතුටු වෙන කට්ටියක් ඉන්නවා. ගොරෝසුයි කියලා සතුටු වෙන කට්ටියක් ඉන්නවා. සියුම්ුණයි කියලා සතුටු වෙන කට්ටියක් නැති වුණයි කියලා සතුටු වෙන කට්ටියක් ඉන්නවා. අපි වතුරට බහැලවත් නැහැ. ඉතින් අපි ඊට වැඩි ජොලිනේ. නිසා දර්ශනය කරන කට්ටිය භාවනා කරලා නිවන් ලැබුවාට උඩින් ඉන්නේ. මොකද දර්ශනේ පච කරලා බෙන්නවා භාවනා කරන්න පිස්සු කියලා. ඇත්ත තමයි භාවනා කරනකොට පිස්සු හැදෙනවනේ. එතකොට මේ මිනිස්සු ඇත්තටම දිනුම්. දාර්ශනිකයෝ ඇත්තටම දිනුම්. උන් ගොඩමයි ඉන්නේ. භාවනා කරන එක ඊට ජීවිතයට සම්බන්ධයි මේ සිද්ධිය. වරින් වරින් අර සතුට වෙනවා. වරින් වර බය වෙනවා. වරින් වර පිස්සු හැදෙනවා. ඒ කියන්නේ මේකේ මොකද්ද තියෙනවා? ඔක්කොටම යන්න හම්බ වෙන්නේ නැහැ. හරියටම හරියන පාරේ. ටිකක් පිස්සු කෙලින්න වෙනවා. ඒකයි කියන්නේ පටිසල්ලාණේ කියලා කියන්නේ අන්න පිස්සුවට තමයි. බුදුරජාණන්සේ පටිසල්ලාණ අවුට්ටිතු ගැන හැන්දාවේ කවුරුවත් නැතුව විවේක වෙනවා. මේ කියලා මේ ටිකට වෙන්න ආරිනවා. මැරෙන්නේ වෙන එකනේ. ලෙඩ වෙනකොට වෙන එකනේ. වයසට යන වෙන එකනේ. වෙලා වෙලා වෙලා වෙලා යම් දවසක මේක මේ මේ මහා ලොකු දෙයක් නෙවෙයි කියන එක. ඒක උපාහනයක් උදාහරණයක් වශයෙන් කියනවනම් මම හිතුවා මේ දින කාටත් වගේ ඒක මතක් කරගන්න පුළුවන් වෙයි කියලා අපි 10 පන්ති විභාගයට ලැහැත් වෙනවා අපිට වෙන ලෝකයක් නැහැ මේ දවස්වල කම යන්නෙත් නැහැ මලගල් වල නැත්තම් ලෙඩ වෙන්නෙත් නැහැ කොහොම හරි කරලා කරලා කරලා කරලා පාඩම් කරලා විභාගයට ලියලා ලියලා ඉවරලා ප්‍රතිඵල එන දවසේ මේ හෘද වස්තු වැඩ කරන්නේ මාලිගාවත ලීමෝල වගේ. දඩ බඩ දඩ බඩ දඩ බඩ දඩ බඩ දඩ බඩ ගන්න. ඔන්න පාස් වුණයි කියන්නේ. මට උනේ ඒක දෙසරෙන් පාස් වුණේ. පළවෙනි සැරේ ලාවට පාස් වුණා. වැඩ ආයේ සම්මාන එකයි. දෙවෙනි සැරේ තමයි වැඩ හතයි සම්මාන හතර. ඒකෝට ඉස්කෝලෙම දෙවෙනි අද කොහෙද මම. ඒකෝට වැඩ හතයි සම්මාන හතර කිව්වා මං වගේ මැට්ටෙකුට 6යි 3 තිබ්බත් ඇති. දැන් ඊට පස්සේ උසස් පෙළ පාඩම් කරන 10 වන්තියේ නටනිකෙක් දඟට යෝ මැට්ට මේක තාම මේකටනේ මහන්සි වෙන්නේ. අපි නෑනේ. අපි පාස් වෙලා. හැබැයි අපිත් අර වෙලාවේ නම් එහෙම තමයි. උසස් පෙළ විභාගයට යනකොට මාස ගානකට කලින් කියන අපේ දරුවට කතා කරන්න එපා. යා භාවනා කර පාඩම් කරන්න. ඔයත් යන්නේ විභාගයට පාඩම් කරනවා. ඔන්න විභාගයට යනවා. යන්නේ මොකද්ද? නැකත් බලලා සරස්වති තෛලිය අරනවා පෑනේ ගහගෙන. ඉතින් නැකතට තමයි උතර බලලා පරිගණලා. ඉතින් ගිහිල්ලා විභාගේ ලියනකොට නිකටෙන් වැටෙනවා දාඩිය කට කට ගාලා. ප්‍රශ්න පත්‍රේ පෙඟිලා. ඉතින් ප්‍රශ්න පත්‍රේ යටට තියා ගන්නවා ලියන වෙලාවේ මොකද දාඩිය වැටෙනවා. පිහන්න වෙලාවක් නැහැ. කිහිල්ලෙමුත් දාඩිය දානවා. කබත් එනවා. කඳුළුත් ගන්නවා. ටිෂු පේපරුත් නැහැ. ඉතින් තට්ටු කරලා කිව්වම අර බ්ලොටින් පේපරයක් ගෙනත් දෙනවා. ඒ කොහොමාරි කියලා ලිව්වට පස්සේ ඕන අපිට පාස් වුණයි කියලා අම්බෝ ලැබෙන සතුට. උසස් පෙළ පාස්. පෙළුන ප්‍රශ්න නැහැ. මොකද 10 පන්තිවල උසස්. ඊට පස්සේ යුනිවර්සිටි ගියාට පස්සේ උසස් පෙළට දඟලන එකෙක් දකින්නට පේනවා අයියෝ මේ අක්කෝ මේ පොඩි ළමයි කක්කත් එක්ක අත ගන්න ඕකත් විභාගයක්ද කියලා හිතෙනවා. මම ඒක උසස් පෙළ පාස් වෙන දෙතරට ඒ නිසා මම ලාවට හම්බුනේ මට. පළවෙනි සැරේ සබ්ජෙක්ට් තුන විතරක් හම්බෙලා බද්දතින් මාමුත් දිටි එයා කිව්වා අපි ඔක්කොම ගන්නවා කියලා පාස් වෙච්ච ඔක්කොම ගන්න විශ්වවිද්‍යාලය කියලා ආනන්ද කොලෙජ් එක පවර ගන්නවා අපි විශ්වවිද්‍යාලයක් හදනවා කියලා දැන් අපි හිටියේ තටු ඇවිල්ලා අනේ ටික වෙලා කරන්න බෑ ගන්න බෑ කිව්වා ඊදසල තද අවශ්‍යතාවය ඊගාසරේ 4 subjects නුවර තමයි පහසුකම් වැඩිම අඩුම ප්‍රතිඵල පෙන්වන දිස්ත්‍රික්කය. මොකද සමශීතෝෂ්ණ දේශගුණේ ජොලිය ඉන්නව කට්ටිය පාඩම් කරන්න ඕනේ නැහැ. සදාහරිත ගල වන රේඛා මැද්දේ ගලා වසින දියැලි තියෙන. ඉතින් අපි නාලා කියලා ඉන්න මොකට පාස් වෙලයි කියලා. ඒ නිසා අඩුම ලකුණු තිබුණා මම පාස් වුණා. දැන් ගඟේ මෙහා පැත්තේ හිට මම එහාට වැන්නේ. මං හිතුවේ ගඟට වැටේ කියලා. ගඟට වැටුණා එහා පැත්තේ ගියාට පස්සේ අම්මෝ මං වගේ මැට්ටෙක් ඩිස්ත්‍රික් බේසිස් වලට විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා. මට හිතා ගන්නවත් බෑ. ගියාට පස්සේ දැක්කේ රා ලෝකේ ඉන්න පිස්සු සේරම එකේ ඉන්නේ. විශ්වවිද්‍යාලේ ගියාට පස්සේ තමයි තේරෙන්නේ ඒ වගේ පිස්සන් කොටුවක් කොහෙවත් නැහැ කියලා. මේ පළවෙනි පන්ති දෙකේ එහෙම නැහැ. ඊට පස්සේ පැවිදි වෙන්න ඕනකම නිසා රස්සාව නොකරන්න ඕන නිසා මම පෝස්ට් ග්‍රැජුවේට් කරා. මුලේ කඳුලක් නැහැ එකෙක් ගාවත්. ස්ටාෆ් එකෙත් නැහැ ඉගෙන ගන්න උන් ගාවත් නැහැ. උන් ඉන්නේ උන්ගේ තීසීස් එක බල බලා. ඉතින් අපි කිල්ලන්ට ඇස් ගන්නවා. නම්මනම් අපි ළඟ වැඩ තියෙනවා. විශ්වවිද්‍යාලය ගියා දෙන්න ගියත් ඔය ටීචර් ආපම ටීචර්ගේ පිටිපස්ස දිහා බලනවා. ඌව තමයි බල බල. ඉතින් අපිට අර පෝස්ට් ග්‍රැජුවේට් නැහැ. ඉතින් ඉන්සාර එකේ දෙකේ පන්ති ඉගෙන ගන්න ළමයි දකින්නට අපි කොහොමද බලන්නේ? අන්‍යෝගේ තේ ආකාසානංචායතනේ එන්න ඕනේ. විශ්වවිද්‍යාලේ මට මේකනේ දෙකේ පන්ති විභාගයේදී බලන්නේ කොහොමද? දෙකේ පන්ති පාඩම් පන්තිදී බලන්නේ කොහොමද? දෙකේ පන්ති සිලබස් එක දිහා බලන්නේ කොහොමද? අන්නේ විදිහට ඒක නිතරම දිරව ගන්න අරින්න ඕන. මොකද මේ මේ මේ අවස්ථාව මේ ප්‍රස්තාව තියෙන වෙලාවක් සාසනය කියන්නේ. අමතක කරන්න එපා මේ දෙකේ පන්ති ළමයා කරන වැඩ දෙකේ පන්ති ළමයාට ලොකුයි. අපිටත් ධානයක් ලැබෙන එක හරි ලොකුයි. ලැබුණාට පස්සේ දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ සකසේම සුදු වෙලා. රැළක නැගුම රැළ බිදුමෙන් හමාරයි මලක බිදුම මල පරිමෙන් හමාරයි. ඉරක නැගුම ඉර නැගුමෙන් හමාරයි. ඒක වෙන වෙලාවේ සීරියස්. උනාට පස්සේ තඹේක වටිනාකමක් නැහැ. අන්නේ වගේ යන්න ඕනේ මේක තඹේක වටිනාකමක් නැතිකමට අරගෙන නික උපකරණයක් විතරයි වඩු වගේ මල්ලේ තියෙන. ආන්නේ මට්ටමට ගියාට පස්සේ ඒකට කියනවා ආකාසානං ඡායතන මා අභිනන්දති. අභිනන්දනය කරන්නේ අජෝසනය කරන්නේ අභිවදනය කරන්න කියන්නේ ඒක ගැන කියන්න දෙයක් නැහැ මොකද්ද ඉතින් ඕකේ මහා දෙයක් නැහනේ අභිනන්දනය කරන්නෙත් නැහැ අජෝසනය ඊට බැහැගෙන ජීවත් වෙන්නෙත් නැහැ එතකොට තේිනවා සීක පුද්ගලයාට ඒක ලැබුවට පස්සේ හික්මීමක් තියෙනවා මේ ගැන කටමැත දොඩවන්න එපා කතන්දර ගොතන්න එපා ඊගාවෙකට ලෑස්තියක් මේකේ ගැටුනොත් එතන ටැග් ගහනවා යන්න බෑ ඉස්සරහට ඒ නිසා ඉතින් එනකොට එයා පැට ව්‍යාපෝතීජු ගෙවම් කරන භූත ගෙවම් කරන ප්‍රජාපති දේව බ්‍රහ්ම මේ ඔක්කොම ගෙවම් කරන තමයි අරූපෙට යන්නේ. ඒ කියන්නේ ඒකත් පොළවේ දාලා පාගන්න ඕන. මේ කුණ්ඩලාභරණයක් අරගෙන ඔළුවේ තියෙන බිම දාලා පාගනවා වගේ පාගලා දාන්න ඕනේ. ඒක නිඳ කරන්න නෙමෙයි. පෑගුවේ නැත්තම් ඊගාවකට යන්න බෑ. අපි මේ තාම ඉන්නේ මේ 24 එක තැනක. නිසා මේක උපයනකම් බොහෝම ගෞරවයෙන් උපයනවා. ඊට පස්සේ ඒක වශී කරාට පස්සේ සිද්ධි කරාට පස්සේ ඒක දෙයක් නැහැ. කියන්නේ සිප් කට්ටක් අපි දන්නකෝ ওই සිප් කට්ටු අපි දැන් උඩරට පළාතේ උන්නේ මොහොත දකින්න හරිය ලොකු දෙයක්. ගියාම සිප් කට්ටු හරියට අහුලාගෙන ඇවිල්ලා මේසේ ඉස්සරහ තියාගෙන ඉන්නවා. මේ සිප්පි කට්ටේ වන්නාවේ තියෙන උඩරට රුණාට මිහිඳු ඇල්ලට ගියා උන්ට දාන්න දැනක් නැහැ. ආවස්තික වටනාකමක් මිසක මේකේ වටනාකමක් නැහැ. මොකද මුදයි නේ මේසු බැම්ම බැඳින්න ගල් බැම්ම ගල් මේ වැට බැඳින්නේ සිප්පි කට්ටු වලින්. කොරවලයි. අපේ පැත්තේ තිබුණා ෂෝකේස් එක තියලා ලොක් කරලා තියෙන එක හොරකම් කරා කියලා. ඉතින් මේ කොයි දේ ලැබුවත් ලැබුවට පස්සේ වැඩක් නැහැ. ඉතින් ඕකට තමයි ගෑනු කට්ටිය අකමැති. බඳිනකම් අම්මේ මැනිකට මොනවද ඕන ඕන දෙයක් කියන්න මං අරගෙන බැඳලා පස්සේ මේ පරට්ටි මල වාතේ කියලා ගෑනිට වයින්නවා. ඒක නිසා ගෑනු හැමදාම මේ යහනු කට්ටිය හැම වෙලාවෙම අයිතිවාසිකම් හටන් කරනවා මොකද ඕනාට වැඩිය අගය කරනවා ලබනම වංසන්ද තේසෝ මී ගුණිනා කියන අන්තිමට බලනකොට මේ වලං කට්ටක් වගේ යහපැත්ත අරවු ලස්සනක් නැහැ ආකාසානාංචයතනත් එච්චරයි ඒක තියෙන්නේ ඒ පහු කරන හැතැම්ම කණුවක් විතරයි හැතැම්ම කණුවට වැඳ වැඳ ඉන්න එපා හැතැම්ම කරුවන්ට වැඳ වැඳ හිටියොත් ගමන යන්න බෑ ඔක්කොම අතරමඟ පහු වෙන දේ මේ එකකට එකක් වෙනසකුත් නැහැ මොකද එකම ක්‍රමයට බුදුරජාණන් සතන් ගන්න ආකාසානං චයතන මාමඤ්ඤි ආකාසානං චයතන තෝ මාමඤ්ඤි ආකාසානං තස්මින් මාමඤ්ඤි මාමඤ්ඤි ආකාසානං චයතන මාබි නන්දති ආකාසානං මේටි මාමඤ්ඤි ඉතින් මේ අතරම තමයි කොයි එකටත් තියෙන්නේ කරගෙන කරගෙන යනකොට අපි මට්ටම ඉහළ යනවා. මෙහෙට සැලෙන ගතිය, තැවෙන ගතිය අඩු වෙනවා. ඒ නිසා එකක අපි හැප්පෙන්න ඉඩ තියෙනවා. තරන්ති තරන්ති එක පැන්නට පස්සේ ඒක දෙයක් නෑ. ඊගාවේ කියනවා. ඒක කරන ඕමම කර කර යන භික්ෂුවක් කියලා කියන්නේ. සීක පුද්ගලෙක් කියලා කියන්නේ පූජාර්හ වස්තුව. මම සත්න පාවා දෙන්නේ කිසිම වෙලාවක පාවා දෙන්නේ. එකක් ඉවර වෙනකන් තටමන ඊගාවකට යනවා. ඊගාවකට යන්න යන්න යන්න මේ හතර ක්‍රමයේ තමයි ඒකට කියනවා නියම සීක ප්‍රතිපදාව කියලා. ඒක නිසා ආකාසානං චායතන කියලා අදහස් කරන්නේ Taman එතෙන්ට ගොඩ වෙන්න හේතු වෙච්ච අරමුණ නැතුව යන්න පුළුවන් බව තේරුම් ගන්න. එහෙම නැත්නම් පෝල් වෝල්ට් එක දානකොට රිටිපයින්නකොට රිට උඩටම ගිහලා රිට විසිකරන එකට. රිට විසිකරන්නේ නැතුව එහා පැත්තට පයින්න බෑ. මෙච්චර උඩ යන්න හේතු වෙච්ච රිට කියලා අල්ල බදාගත්තොත් උඩදී එතෙන්ට යනකම් දැඩිසේ අල්ලන්න. රිට රූටන් නැති වෙන ලුස්සන් නැති වෙනට අල්ලන්න. අල්ල උඩට ගියාට පස්සේ ගලවල විසිකරන්න පුළුවන් අල්ලින්ම කල්ලන්නත් ඕන. දැඩිසේ ඇල්ලීමට කරන ප්‍රයත්නේ අනිත් පැත්තම අතහැරිය. සම්මර්ෂණ පරාමර්ෂණ කියලා කියනවා. පරාමර්ෂණ කියන්නේ දැඩිසේ යල්ලනවා. සම්මර්ෂණය කියලා කියන්නේ ඕන වෙලාවට ඒක විසි කරනවා. දැහැටි දණ්ඩක් වගේ. වැඩි ගත්ත විසි කරා. ඉතින් මේ දෙකම කරන්න පුළුවන් කියන එකයි බුදුරජාන්සේ කියන්නේ. ඔක දැඩිසේ අල්ලගත්ත එක අතාරින්න බෑ කියන එකක් නෙවෙයි බුදුරජාන්ස අපිට දීලා තියෙන්නේ. ඒ නිසා සංස්කරණය කරන වෙලාවේ දැඩිසේ අල්ලන්න ඕන. විසි කරන වෙලාවේ අතාරින්න ඕන. ආහන්නේ දේ කරන්න ගියාට පස්සේ අපේ ඒ යෝගාවචර ජීවිතේ දියුණු වෙනවා. විසිකරන දේවල් වලට සාපේක්ෂව යෝගාචර ජීවිතේ ජීවුන වෙනවා දියුණු වෙනකොට අර බය සංක නැතිවීමක් සිදු වෙනවා. ඒක තමයි සීක ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒ නිසා භාවනා කරලා මේ සමතේ වඩන්න ඕනේ, ධ්‍යාන වඩන්න ඕනේ, ආකාසානංචයන තියෙන රහතන් වහන්සේලාට විතර වගේ මත මේකෙන් ඇති කරගන්න බෑ කාටවත් තියෙනවා. මේක කළා හඳුනගන්න හඳුනාගෙන ඒක කරදරයක් මේ බරක් කරගන්න නැතුව ලැබුණාට පස්සේ ඒක අතහැරලා ඊගායකට යන්න පුළුවන් ගතිය ආවොත් අපේ ගමනේ කෙලවර කාටවත් නැත කරන්න බෑ. අපි කිසිම දෙයකට බැඳෙන්නේ කිසිම දෙයක් අතහරින්නෙත් නැහැ. හැමදේම වඩු වගේ ආයුධය වගේ පාවිච්චි කරලා ඇති කරගෙන යනවා. අන්න ඒකෙදී ආකාසානංචනේ සම්දිස්ථානයක් රූපේ අතහැරලා අරූපයට යෑමේ ආශයන්තරාව රන්වේකේ දුවල දුවල ගිහිල්ලා වේගය කවලා වාගත වෙන අවස්ථාව. ඝණයක නෙවෙයි දැන් අපි සමතුලනේ ගන්නේ තරලයක. ඒක කරන්න පුළුවන්. ආන්නේ කරන්න පුළුවන් හැකියාව කරන කෙනාට බුද්ධ ශාසනයක් තියෙන වෙලාවේ මේක හරියට කැඳේ කර බේරුව වගේ කියලා දෙනවා. ඉතින් සුත්තමේ ඥානය තියාගන්න භාවනාත් කරන්න කරලා මේ වෙලාවේදී ඇති වෙන විපරිණාමේ පෙරලිය පරිණාමේ පෙරලියක් බව මතක තියාගන්න. මිනිස්යාගේ පරිණාමේ පෙරලියක් ඒක කරගැනීමට තමන්ට කුසල ඡන්දේ පහළ වීම පිණිසයි ධර්ම දේශනා කරන්නේ කුසල ඡන්දේ පහළ වේවා. ඒක දඩමීමා කරන ඉනිමං ඉනිමගේ පාදයක් කරගෙන ඉහළට ගමනේ ඉහළට යන්න හේතු පාදක වේවා කියලා ප්‍රාර්ථනා කරමි. දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පස්සේ අපි පැයකට ආසන්න කාලයක් නැත්නම් පොඩ්ඩක් වැඩි කාලයක් දේශනාව සඳහා අරගෙන තිනවා. ඉතින් අපි දේශනා සතිವಾರේ સમાપ્ત කරන්න ඉස්සෙල්ලා කාටරි කියන්න කරන්න යමක් තියෙනවා. අපි ඒකට පොඩ්ඩක් වෙලාව ගනිමු. එහෙම නැත්නම් අපි එත්තවතා ചാති ගාථා සජ්ජායනා කිරීමේ ලෝකවාසී සියලු සත්‍යයන් සමග මේ කුසලයේ හදා බෙදා ගැනීමට පෙළඹෙන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රශ්න ප්‍රකාශන නැත්තම් වහන්සේ මනාවමනාව ඒක රහතන් වහන්සේලාට වෙන එක කෙලෙස් වාසනාව කියලා කියනවා. කෙලෙස් වාසනාව කියලා එකක් තියෙනවා. සරුවචනසේ සවාසනා සකල ක්ලේශක දුරු කරපු නිසා අවාසනාවන්ත පුද්ගලයි කියලා කියන සරුවචන. වෙන්නේවා. සරුවචනසේ අවාසනාවන්ත පුද්ගලයා මොකද සවාසන සකල ක්ලේශ දුරු කරපුවම අවාසනාව තමයි ඉතුරුනේ. ඒක Hindu කට්ටිය කියන බුදුන්ව වැඳපම මූණ බලන්න එපා කියලා. හරිම අපලයි. බුදු පිළිමේ තියෙනවනේ ඒකට මූණ වහලා තියාගෙන මොකද දසවෙනි අවතාරේ අපිට ඔය පිස්සු ඇවිත් කට්ටිය මොකද සසවචනාංශ දකින්නකොට පුදුම බයක් තියෙන්නේ. දුවනවා. මොකද ඒක බයයි. අවාසනාවන්ත පුද්ගලයනේ. කම්මගුලක් හරියන්නේ නැහැ. දරුවෝ ඇති වෙන්නේ නැහැ. බිස්නස් එකක් කරන්න බෑ. ඉගෙන ගන්න එපයි කියනවා. නිසා මම අද ස්වාමිනාදන් කියලා ඒ මිනිස්ටර් හම්බෙන්න ගියා ඔය මේ මේ පාර්ලිමේන්තු දාසේ ගිය දවසේ. ඉතින් අම්බල පැය එකයි විනාඩි 20කට කතා කරේ. හරිම ෂෝක් මිනිසයා. එයා මේ අධිකරණ මේ හිරගෙවල් පිළිබඳව මේ අයිතිය තියෙන ඕන ඉලක්කයිල කරන්න එක බොහොම හොඳයි කිව්වා. ඉතින් සතිය කියන එක තේරෙන්නේ නැහැ කිව්වා. බොහොම අහිංසකව කියනවා. දැන් අපේ කට්ටිය වගේ නෙවෙයි. විනාඩි 40ක් ගියාට පස්සේ නිකන් මට කියුණා මේක බුදුජානක ආශි කියපුවා. ස්වාමීන් වහන්සේක කියන්න බෑ පටන් ගන්නකොට ලෝකේ පහළ තු උත්තම පුද්ගලයා කියපුවා කියලා මේ සතිය සතිය කිව්වට වැඩක් නැහැ නේ. මේක බුදුහාමුදුරුවෝ කිව්වා කියවන ඉවරනේ. මට තේරෙනවනේ එහෙනම්. ඒක එහෙම කිව්වොත් දැන් ඇඟට කඩාපනින මේ මනුස්සයා මගේ ස්වාමි කියලාත් කියනවා අනම්මනම් එතකොට මම කෝ ඒක හරි ඒක හරි ගයි. අයිඩන්ටි 40 කින් තේරුම් ගත්තාම ලොකු දැන අපේ මැට්ටන්ට ආවා. එයා 40ක් කිව්වත් තේරෙන්නේ නැහැ. තේරුණා දැන් මම කෝ බෝඩ්ලම දැන. ආ ස්වාමී හරියන්නේ නැහැ. ඔක ළමයින්ට හරියන්නේ ඔක ෆිලොසොෆර්ස් වලට හරියන්නේ. මේ වගේ ගැඹුරු ධර්ම කොහෙන්ද පොඩ්ඩලමින්ට තේරෙන්නේ? තේරෙන්නේ නැහැ කියලා දෙන්න එපා. කියලා දෙන්න එපා හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ වැඩක් නැහැ වැඩක් නැහැ කිව්වා. මම හේට් කරනවා. ඊට පස්සේ අපි මේකට සම්මත සම්මන්ත්‍රණ හප්ප පහක වැඩක් නැහැ. අමුතුනේ පොරුවට මිනිස්සු ඇවිල්ලා නිකන් ඉඳලා කාලා බිල යන වෙලේ පටයක්. වැඩක් කියන්නේ ඔබ ආයෙත් රේඩියෝ එක කෙලින්ම කියන්නේ. විමර්ශය කියනවා මේ වගේ ගැඹුරු ධර්ම පොඩ්ඩලමෙන්ට කියපුවාම ඉගෙන ගන්න නැතුව යනවා. ඔබටත් මං කියන්නේ ඒක වයස බඳි කියලා. මොකද ඊට පස්සේ ඌට මූට මේ ආතබූතය මොකක්වත් කරන්න බිස්නස් එකක් කරන්න බෑ ෆෝවර්ඩ් ප්ලෑන් එකක් ගන්න බෑ මොනවක්වත් කරන්න බෑ හැම වෙලාවෙම කරන අනිච්චන් දුක්ඛං අනත්තං නිච්ඡං අනිච්ඡන්ති සමන්ති සමනාවදන්තේ ගැටබ්බේ බින්දේ කලහං කරන්තේ. අලි කචල් මේ ලෝකයේ ඇතුලේ අලි අවුලකටපත් වෙනවා. ඒ බුරු පඬිස්සන් කියන්නේ දෙලොක් අතර හිර වෙනවා කියන්නේ. ගෙදර යනවා ආයෙ භාවනා කරනවා ආයෙ එනවා. මොන කචල් එකක්ද කියලා බලන්න මොලේ ක්‍රේල් වෙන්නේ නැතු ඉතුරු වෙයිද කියලා. ඔබ hina වෙන්න ඔබ හිටියනේ කකා හිටියනේ මතකනේ. හැමදාම ඇවිල්ලා කියනවා මේමයි සාන්තෝන්න විශ්වවිද්‍යාලයට පාඩම් කරනවා හොඳයි. ඔන්න විශ්වවිද්‍යාලයට ගියා හොඳයි. ඔන්න රස්සාවක් වෙනවා හොඳයි. ඔන්න ගෑණියක් එක්ක ලව් එක පටන් ගත්තා හොඳයි. දැන් සාන්ත මට පැවිදි වෙන්න ඕනේ. ඉතින් මේක මේ ක්‍රේල් වෙන හැටි බලන්න මේ මේ අම්මලාට තාත්තලාට මොන විදිහවත් මේක හිතා ගන්න බෑනේ. මේ වතුරේ දානවා මේ ගින්නේ දානවා මේ වතුරේ දානවා රත්තරන් බාලයක් මැදිනකොට කම්මල් කාර්යයක් කරන වැඩේ ගින්නේ දානවා පළහනවා ආයෙ වතුර දානවා ආයෙ ගින්නේ දානවා පළහනවා වතුර දානවා රත්තරන් බයින් නැති කුණු හරපෙන් එක්ක වතුරේ දාපයියකෝ එක්ක මේ මොන බගුලක්ද මේ කරන්නේ මේ වතුරේ දානවා මෙදල මෙතන මැල්ල රත් වලට දාන සවුන බාත් එක හොඳටම ස්ටීම් කරලා ගිහලා ඇල් වතුරේ බස්සනවා සවුන බාත් කරනකොට අයිස් කූල් වතුරේ පනින්න ඕනේ බැලලා ඇඟ හොඳටම කූල් වුණාට පස්සේ ආයෙ ගිහලා ස්ටීම් කරන්න ඕනේ දාඩිය දානකම් ආයෙ බස්සන්න ඕන. එම් පැලිලා නැහිනවා. කොලෙස්ටරෝල් තියා මේ දේ තියා මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. උසයන්ච අපිට දීලා තියෙන හුරුකලයක් නෙවෙයි. මේ ආල වට්ටම් කරවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. පුළුවන් නම් කපන් බැන්නම් කපන් මෙන්න පලහනවා මෙන්න වතුර දානවා. මෙන්න පලහනවා මෙන්න වතුර දානවා. ඉතින් සියදී විනාසාගත්තේ නැත්තම් පිටර දුන්න නැත්තම් පුදුම වෙන්න ඕන. ඒක නිසා වල්ප අම්පිටි රාහුල හම්දුගෙන මහත්යෝ මහානකම් කරන්න රහත් වෙලා ඉන්න ඕනේ. මහානකම් කරන්න බෑ කියලා රහත් වෙන්න ඕනේ. භානකම කරන මනුස්සයා රහතන් වහන්සේ නමක් ඒ නිසා වඳින්න වඩන මොකද පොඩි සෙල්ලමක් නෙමෙයි මේ දෙක දෙපැත්තේ අතේ තියානේ අනේක සම්පූර්ණ අන්තයයි ඉතින් පොඩි ළමයෙකුට සත්‍ය පුරුදු වුණොත් ඒ ළමයා දෙමව්පියන් කෙලින්ම ගිහිල්ලා කියනවා මට පන්තියේ පළවෙනි වෙන්න පුළුවන් ඇති වැඩේ මොකද්ද? ඒකෙක් මට ලියනවා මට දැන් හොඳටම ෂුවර් සාන්ත ඕන දෙයක් බලන්න ටක් ගාලා මට පුළුවන් මම මොකද්ද ලකුණු ලැබිලා තියෙනවා මොකද්ද ඇති වැඩේ? ඉතින් අම්මා මයින් අහනවා දැන් ඔබ වහන්සේ උත්තර දෙන්නේ. ඊට පස්සේ ඌ කියනවා මට කොහොම හරි පැවිදෙන්න ඕනේ. හැබැයි සංසේ ඒකුත් වැඩක් නැහැ ස්වාමීන් වහන්සේ කියලා යටි ලියලා තියෙනවා. ඒකල ආයෙ කියලා ඒකට මට පැවිදෙන්න ඕනේ. කියන්නේ මනසට තේරෙනවා මේ කොයි දේ ලැබුවත් ඇති වැඩක් නැහැ. අපි ඒක ලබන්නේ ඒක පච කරන්නදී. මොන දේ ලැබුවත් පච කරනවා. ඒ කොහොමද මනසකට ලකුණුඹරේ වම් ලකුණු මොලේ දකුණු මොලේ වම් බෙලේ වම් මොලේ හරියට බැඩ්මින්ටන් ගහනකොට මෙහෙම මෙහෙම කරනවා. ඔය කුඩේ රැකට් එක යන හැටි මෙහෙමනේ බලන්නේ. මේ වැතුන ඒ වගේ තමයි දකුණු මුලට යනවා වම් මුලට යනවා. දකුණු වලට ඉතින් එක තැනක මානසිකත්වයක් හිටින්න බෑ. වර්ධනයක් වෙන්න බෑ. පෙරලෙන ගලේ පාෂින බැදී. පෙරලෙන ගලක් නේ. අපිට කියලා තියෙන අමල තාත්තල එකම විශයක් හදාරබ එකම ගෑණියක් කරගන්නේ ගියක් තියාගන්නේ ඒක පාති බැඳෙන්න නරපන් කියලානේ ඔය අමල තාත්ත උගන්වන්නේ අපිට. බුදුන්ද කියලා අම්ම තාත්ත කියන්නේ අහපන්. හැබැයි පෙරලෙන්න නරපන්. ඉතින් <laughs> පෙරලෙන කාට මොකද වෙන්නේ? මට්ටම් වෙනවා. ආයෙ මොකුත් නැහැ මේ ඔය අපේ ගෙවල් වලට පල්ලෙය ගඟ හැරෙන තැන තියෙනවා ඔය මේ අල්ලලුයි. වෙන වක්කලන් තියෙනවා මේ අපි ඔය නානේක වගේ. ඇතුලේ තියෙන ගල් සේරම රවුම්. ඒකේ වක්කලෙම රවුම් ඔක්කොම රවුම්. මොකද වැලිත් එක්ක ඇවිල්ලා වතුර ඇවිල්ලා කැපිලා පූල් සීන පොඩි පොඩි නාන්න පුළුවන් පූල්. ලස්සනයි ජීවහම දිව්‍ය ලෝකේ වගේ. හැම ගලක්ම එහෙම මදින්න කොච්චර වෙලා යනවද? කොහොම වෙනවද කියන්නේ. ආයේ කඳුලක් පාසි බැඳිලා නැහැ. බැඳෙන්න බෑ. ඒ වගේ භාවනා කරන එක කැපිලා කැපිලා කැපිලා කැපිලා මේක මොන හැඩෙන් පටන් ගත්තත් රවුම් වෙනවා. ආකාශ වස්තු කැරකිලා කැරකිලා කැරකිලා ග්‍රහයක් බවට පත් වෙනවා කියලා කියන්නේ රවු වුණාට පස්සේ ග්‍රහය කියනවා. එහෙම නැත්නම් ඒවට කියන උල්කාපාත කියනවා. හැඩ වෙනස්. ඉතින් හැප්පෙන්නේ නැහනේ වාතය කරගෙන මොනවාකට හැප්පෙන්න දෙයක් නැහනේ වාතේ නැහනේ. ඒත් කැරකිලා කැරකිලා කැරකිලා රවුම් වෙනවා. රවුම් වුණාට පස්සේ අපේ ලෝකෙත් එක්ක සම්බන්ධයක් ඇති වෙනවා. එයා ග්‍රහයෙක් බවටපත් වෙනවා. කැටකිලා විනාශ වෙන જાත් දෙනවා එක එක හැද. ඉතින් බුදුරජාණන් ළඟට යනකොට ඔක්කොම රවුම් වෙලා ඉස බාලා තට්ටේ පෑදිලා. ඈතින් ලගේ දැගේ ආෆිස් එකේ යනවා නේද. තට්ටේ එක්කේනවා. ඉතින් පුළුවන් නම් කපන් බෑ නේද? මේ කාටවත් කියන්න බෑ කරපන් කියලා නම් අනේ. ඒක මහා භයානක වගකීමක් අසාධිපතිතුමා ඒක වෙනම කතාවක්. ඒකට ප්‍රශ්නයක් නැහැ. මේක නම් කියන්න බෑ කාටවත් පැවිදියන් කියලා. මොනවද දෙන්නේ? දෙන්න තියෙන්නේ ඔබ ගිනාව ටික බිම තියපන්කෝ. <laughs> ඒක මගේ නෝනා බලාගන්නේ. ඵලයන් ඉස්සරහට ගිහිල්ලා ඊගා කාලේ ජීවත් වෙනවා. එනිසා ලොකු තාන්ති කියන කේමනන්තන් ඉන්න කාලේ අවුරුදු කාලේ මිනිස්සේ රෙද්දත් ගලවලා මේ උකස් තියලා සූදු කෙල්ල පරදින්නේ. අතේ තියෙන සල්ලි ඔක්කොම තියලා සරමත් තියලා අද්දකේම කාගෙන ඉඳාට කියනවා ලෝක මහාන කෙරුවයි කියලා. අද අපි මහාන කෙරුවයි කියලා අන්තිම සතියට නිකන් කෙලවලා. ඉතින් දැන් මේ කට්ටිය මහාන කරනවායි කියලා කියන්නේ සූදු කෙලවලා ආය සතේත් නැහැ. ගෙදර තියෙන සල්ලි තියලා ගෑණිත් උකස් තියලා සරමත් උකස් තියලා අද්දක වහන සූදු කෙලිනවා. අපිට බුදුහාමසෝ දීලා තියෙන එක තියා බලනකොට බුදුමාකාර බුදු සද්ධාවක් තියෙන්න ඕනේ අපිට බුදුහාමරෝ කෙරේ වැඳලා දෝත් මුතුන් දීලා වඳින්න මේ උත්තරය අපිට දෙන්නේ අපේ manussකම විතරයි. අපි මේ අල්ලලා තියෙන ඕන දෙයක් තියන්න බලේ තියෙනකන් ඒක බිම තියෙනකන් බුදුහමනෝ කරබන්නේ. කෙලවනවා සූදු කෙලවනවා අන්තිම සතේට පස්සලා ඉංගා කන තැන්නනවා පස්සේ ඉතින් ආකාසානංචායතනේ අතරමැද තියෙන එකක් හිස්තන රූප ධර්ම වලින් අයින් කරලා අනික් ඒවා ටික තාම තියෙනවා ඉතින් මේ සෙල්ලම කරනකොට තේරෙනවා අපි මේ ජීවිතේ කොච්චර පරිේශනයක්ද කරන්නේ ආර්ය පරිශ්‍රණය කරන්නේ ඉතින් කියන ලොකු සාන්තින කාලේ කියන්නේ පරිශ්‍රණය දිනන්න ඕනේ පරිශ්‍රණය කිරීමෙන් පවා වන්දනීයයි පූජනීයයි. ඒකද කියනවා ආහුණෙයයි පහුණෙයයි දක්ෂිණෙයයි අංජලි කරණෙයයි. දුර සිට ගෙනල්ලා වැඳලා කියලා වදින්න වටිනවා. රාජරාජ අමාත්‍යාගින්ද කරපු දේවල් දෙන්න වටිනවා. දෝත් මුදුන් දීලා අංජලි කරණේ කරන්න හිතෙනවා. මොකද මේ මේ කරන්න එකවත්. තමන්ගේ පරිශ්‍රණය ජීවිත පරිශ්‍රණය කරන එකත් පොඩි නෑ. ඒ නිසා කීයෙන් කී දෙනාද ඒකට හිත යොදන්නේ මම කියන්නේ උනන්දු කරවන්නේ කියලා. හිත යොදන එක පවා. ඒ හැම කෙනෙක්ම තමන්ගේ ප්‍රශ්න කියලා අරගෙන අපේ කම්පැනි කට්ටිය කියලා නේ ඒගොල්ලන්ගේ ප්‍රශ්න ඔක්කොම බෙදාගෙන කරන යන එකයි තියෙන්නේ. මම මොකටද ඒ කිව්වේ මට මතක නැහැ. කියන මොඩේ මනාබමනාපේ ඇති වෙන්නේ අනිත්‍ය අනිත්‍ය ක්‍රියාත්මකයක්ද නෑ වාසනාව කෙලෙස් වාසනාව කියලා එකක් තියෙනවා පුරුද්දට යනවා හැබැයි යනකොට එයා දන්නවා මම මේක භාවනා කරලා කඩපු එකක් කියලා ඒ කියන්නේ එනම ඒව පුස් බව දන්නවා බොල් බව දන්නවා. ඒකට කියනවා දර්ශනයක් විදිහට ඔය මාළුවා වැල් කියලා જાතියක් තියෙනවා. මේ ඒව අපි කියන්නේ මේ සිල්ලුවට තියෙන පුස් වැල්. ඒවල කියනවා. පොල් ගස් වල තියෙන මෙන්න මේ ගහ විතර මහතයි ගහ. පුස් වැල. මේ අක්කර ගානක වෙයිලා දෙනවා කැපුවානේ. මට පුදුම දුකක් හිතුණා. ඒ වැලක් කැපුවාම මාස ගාණක් දළු දානවා. දවුව වැස්ස වැටෙනවා. ගහේ දැල්ල තාම දන්නේ කපලයි කියලා. මලුත් හට ගන්නවලු. අටුවචාන් වහන්සේලා කොහොම හරි කියනවා කවදාකවත් වයිබල් සීඩ්ස් එන්නේ නැහැ කියලා ඊට පස්සේ. ඒ ඒ මල් හැදුනට ඇට හරියන්නේ නැතිලු. හැබැයි ඔක්කොම වැඩ යනවා. මොකද අවුව වැස්ස දබිනවා ඔක්කොම තියෙනවා වැලේ පෝෂණය තියෙනවා වැල දිර දිර දිර දිර මාස ගාණක් මැරෙනවා. ඉතින් ඒ කාලය ඇතුළත පේන්නේ උඩිතල බලන්න පේන්නේ වැල පණ තියෙනවා. අවුවට වැසල ප්‍රචාරය වැඩක් කර මේ රත්නපුර යන පාරේ කියනවා ඔය හරි ඒක මේ වැලක් ඒකත් මරුණා එන විශාල වැලක් ඒක ප්‍රසිද්ධ පුත්සල ප්‍රසිද්ධ යෝධ පුත්සල මේ මඩුල්නේ අන්න කල්මඩුල්නේ කල්මඩුල්ලට පොඩ්ඩක් අල්ලන්න කල්මඩුල්නේ පාරක් වෙනවා ලංකාවේ හරි ප්‍රසිද්ධ ඒ භෝගිඩංගා කියන යෝධ පුත්සලට යන ඒ කියන්නේ පොල්ගස් වල තිබුණ එක එහා පැත්තේ මුළු කුටි ටික සේරම වහගෙන තිබ්බේ මේ කඳ මෙච්චර විතර මහතයි. කියන්නේ මේ ගහ කැඩේ තියෙන අරලු බහැලා නිකන් හැඩේ එක එක එක එක හැඩේ. මට හිතනවා මේ ඉතිහාසගත වෙන්න තිබුණ වැඩක්. කොයිදින් තරපෙක් ගියා වගේනේ යන්නේ. ගහ මෙහෙම පොඩ්ඩයි ගහ වගේ තියෙන. ඊට පස්සේ අතු බෙදිලා ඔක්කොම වැහිලා. ඉතින් අටුවාචාන් වහන්සේ නිදර්ශන දෙන එහෙම පුස්සලක් කැපුවහම මාස ගාණක් ඒක ජීවත් වෙනවා. ජීවත් වෙන කාදාත් පළදායි බීජ හට ගන්න. ඒ නිසා රාතන් වහන්සේ මිනිස්සු වගේ මූණ තද වෙනවා, රහස වෙනවා, රස. ඒ යන ඇතුළටම යාට කණ්ණාඩි ඉස්සරහින් වල තියෙනවා මට දැන් තද වෙලයි කියලා. ඉතින් කට්ටියට කතා කරගෙන මගේ මූණ කතා ගණන් ගන්න එපා. ඒ පුරුද්දට එන දේ. කෙලස් වාසනයි සාර වඳුරු කුලීප දෙච්ච කාට වක්කඩයක් ළඟ යනකොට බැනලා යන්න හිතෙනවා. ඉතින් ඔක්කොම ලබන මේ මහානගම රකපංකෝ මේ කේපයි බහැර ඵලයන් කියලා බුදුහාම කියන නෑ රහත්. ඒ ගිනාව පුරුද්දට බැනලා යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ නොවිතින්ද බහිණ මනුස්සය අකුසල් කරගන්න. ඒ වගේ එක්කෙනෙක් හිටියා ඌ වසලයා කියලා මම කතා කරන්නේ. හැම මනුස්සයෙක් තමයි ඒව වසලේ, ආව වසලේ කියලා කතා කරන්නේ. ඒ මිනිස්සු බයිනෝ මේ බලන්න මේ තාමත් කුලවාදයක් ඇති කරගෙන ඉන්නවා. නේ පුතන් කියන්නේ මේ ආයේ ගෙන ආපු පුරුද්ද. අවුරුදු මහත්ම ගානක් බ්‍රාහ්මණ කුලයේ ඉපදිලා වසලේ කියලා තමයි කතා කරන්නේ හැම කෙනා. ඉතින් ඒ ඒ ඒවට පුදුරෙන් හසේ දොස් ගන්න හැබැයි හොඳ නැහැ. අනුබුදුන්සේ අරසා කරනවා. ඒ කෙලෙස් වාසනාව. ඉතින් කෙලෙස් වාසනාව නැති අවාසනාවන්ත කෙනා නැත්තම් සවාසන සකලක්ලේශ දුරු කරනවා කියන්නේ රහතන් වහන්සේ බුදුරජාණන් සතර වෙනස. බුදුන්සේ ඒකෙන්වත් කාටවත් පව වෙන්න දෙන්නේ නැහැ. ඒක තේරෙනවද? කියන්නේ මගේ තියෙන වැරද්දෙන් කාටවත් පවක් වෙන්න පවක් වුණොත් බුදුහන්සු වග වෙනවා. මගේ නරක කතාවක් නිසා කාට හරි හිතමනාපුණොත් බුදුන් කියන එක යාගේ දෝෂ නෙවෙයි මගේ දෝෂ. රහතන් වහන්සේට ඒ වගේ කීම කරන්න බෑ. රහතන් වහන්සේ දිහා බැලලා රහතන් වහන්සේ නෙවෙයි කියලා හිතලා බණින්න ඉඩ දිනව කවුරු හරි. ආනන්ද මේ ආර්යපාදේ කරන්නේ. බුදු කෙනෙක් දැක්කට කවදාක හින් දකින්නට ප්‍රසාදේ පහළ වෙනවා. ඒ නිසා ඒ බුදුරජාන්සේ අනුන්ගේ පව් වෙනවොත් භාවනා කරලා තියෙනවා. කාට හරි බුදුහමර කෙරෙන්න අරමුණු කරන පව් කරන්න දෙන්න. පව් කෙරුවොත් බුදුරජාන්සේ පිටිපස්සෙන් ගිහිල්ලා හරි එයා ගොඩ දානවා. අපිට නෑනේ අපි එහෙම මෙයා මට මෙයා තරහ වෙලා ඉන්නේ. මට කරන්න දෙයක් නැහැ කියලා අපි හදාරනවානේ. බුදුරජාන්සේට එහෙම කරන්න බෑ. වගවීමක් තියෙනවා මානවයා කරන හැම කුසලයකටම අකුසලටම බුදුහන්ස වග වෙනවා. ඒ ජීවිතේ නිසා පොඩි වැඩක් නෙවෙයි. ඒක මුළු විශ්වගත ජීවිතයක් තියෙන. කවුරු බුදුරජාණන්සේගේ සම්බන්ධ කරගෙන කිරුවත් නොමනාවක් හිතා ගන්න බෑ. හිතුවොත් ඒක බුදුරජාණන්සේට හොඳ නැහැ. ඒ නිසා බුදුරජාණන්සේ ඉන්න අවුරුදු 45 ගන්න නෙවෙයි හිතන්නේ. පිරුණම් පැයට පස්සේ මොකද වෙන්නේ කියලා. මම ලෝසාන්සින් අහුව මොකද්ද මේ සාන්ත මේ කරන්නේ ඊට පස්සේ කොහොමද මම ඉන්නකම් කරන ටික ඉන්නකම් ජයපරාජ දෙකින් වැඩක් නැහැ. අපි ඉතුරු කරලා මැරෙන්නේ මොකද්ද කියන එක පොඩ්ඩක් කල්පනා කරන්න. ඒකට විතරක් ජීවත් වෙන්නේ. මේ ඉන්නක ජය ගන්නවා, පරාජය ගන්නවා, අරුත් එක්ක හොඳයි, මෝත් එක්ක හොඳයි. ඌේ ටික අවුරුදු වැඩිම 100යි හිටින්නේ. මොකද මේ මිනිස්සේ ලෝකේ හිටියයි කියන එක. යා ඒකනේ ඉතුරු කරලා ආදර්ශය කියන එක. ඒක ඒක මිනිස්සුකට මේ එදිනදා ජීවිතයකට ගහ ගන්නත් බැරුව ඉන්නේ. රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ නැත්නම් යුග පුරුෂයෝ ඒ අයුව ගැන හිතන්නේ නැහැ. ඔය මිනිස්සු මොනවා හිතුවත් ඔය මිනිස්සු තියන අසහනින් ඉන්න කෙනානේ. මම මං ඉතුරු කරලා මැරෙන ආදර්ශය මොකද්ද කියන එක තමයි බලන්නේ. ඉතින් ඒක පුදුම විදියට ඥානාරාම සාංශේ පණ්ඩි සාංශේ මොනම දෙයක්වත් අපි හිතන විදිහට නෙවෙයි තවස්ථා හතරක් විතර හිතලා තමයි කල්පනා කරන්නේ මේකෙන් මම ලෝකෙට දෙන පණිවිඩය මොකද්ද කියන එක විතරයි හිතන්නේ මේ මනුස්සයා තරහ වෙනවද කියන එක හිතන්නේ ඉතින් අපිට ඉතින් අපි ගැන හැඟීමක් නැතුව කටයුතු කරනවා කියන්නේ නෑ ලේස් ගානක් ගංගාහර ලෝකේ ඉඳලා මේක දිහා බලලා රහතන් වහන්සේ දිහා බලලා බුදුහාමසෝ මේක දිහා බලන්නේ කොහොමද කියලා හිතලා තමයි උත්තර දෙන්නේ. උත්තර දෙන්නේ බැඳිලා නැහැ. දුන්නොත් උත්තරය හොල්ලන්නෙත් නැහැ. අපි එහෙම නෙවෙයි මේ මුනිචාන මේ සතුට වෙන්න කරනවානේ. එහෙම එකක් නෑ. සාසනික කියන්නේ යෝගී ගැඹුරු දෙයක්. ඉතින් ඒක ඔක්කොගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. මේ මේ නායරන් කියන්නේ අර මුල් කාලේ බුල එක දණකට ඉඳලත් නෑ නේද? දැනෙන්න තමයි අවුරුද්දෙන් අවුරුද්ද කීක තැන්වල ඉඳලා සමහරක් වෙලාවට විශාල පීඩාවල් වලටත් මුහුණ දුන්නා. ඔය වේවැල් දිනේ තැනක ඉඳලා තියෙනවා එපාම වෙලා ගිහිල්ලා. පස්සේ පදවිස වංශය යනකොට දර හොයන්න ගිහිල්ලා හැන්දෑවට වතුර ටිකක් උණු කරගන්න. උදේ වගේ ඩායකෝ ඇවිල්ලා යනකොට කවුරක්වත් නැතිලු. ඊට පස්සේ හැන්දෑවට උණු වතුර ටිකක් තමයි කරගන්න පුළුවන් වෙන්නේ මම දර හොයන්න ගියයි කියලා. පදවිස වංශයේ තේ જાති. අමුතුම කතන කියන්නේ නේද නෙල්ලි නිලම් පහක් හදනවා කියලා. ඒ ඕක තමයි. ඒ කියන්නේ කවුද ඇවිල්ලා දීපු පරණ වෙච්ච නිල්ලිගෙඩි වගේ දීලා තියෙනවා. ඒක තඹගෙන බොන්න පුළුවන්. ඒකට දර නැහැ. ලිගල් නැහැ. මුට්ටි නැහැ. ඒක ඔක්කොම හොදන කෙලියට්ටියක් හරි සුද්ධ කරන ඉතින් මම මේ ශාන්ති යනකොට දර හොයනවලු ගිහිල්ල වෙලා. ඉතින් ඒකට හරි සතුරු දෙකේ තුනේ එකේ කොටියේ. එක නෙවෙයි ඒක. දෙකේ කොටියේ දුවයි. ශාන්ති වෙනිදාගෙන ඉන්නවලු. කඳා ගිහින්. බලනකොට බුදි අයින කොට්ටේ කනවලු වේයෝ. මේ අමු වේයෝ කන ගඳ ඊටසි මොනවක් කරන්නේ කොට්ට පැත්තක තිබ්බ බුදි ලක්ක. ඊළඟට 47 මෙතන තිබුණේ ඉස්සර 47 කාමරේ. ඕකට ආව ඊශ්‍රායල් කාමරේ. ඇවිල්ලිවල එයා මේ වහල දෙක පුට්ටු වෙන තැනේ වතුර වැටෙනවා. ඉතින් එයා ගිහිල්ලා පල්ලයට කියලා තිබුණා මෙහෙමයි මේ වහල තිබුණා හදලා දෙන්න කියලා. මානසික මහත්තයා ඇවිල්ලා කිව්වා මහත්තයෙක් ආව සංසන්තූරටද මේ වහල තිබුණා කිව්වා හොඳයි ඉතින් බල්ලලා හදලා දෙන්න. කියලා කියනවා මේම යෝගාවචරයෝ මේ වහල තෙමනවා කියලා කියලා ඔෆිස් එකට කියන්න තරම් ගල්දුවේ පන්දි ස්වාමීන් වහල තෙමෙනකොට කොටුවත් ඔළුවේ තියාගෙන ඉන්නවලු වහින වෙලා. කාටවත් කියන්නේ නැහැ. මොකටේ? අපි මෙහා මේ අපිට සීලිංග හදන්න කියන්නේ. යාකර්ෂණ කරලා දෙන්න කියන්නේ. සීට් මාරු කරන්න කියන්නේ. මොහොන්ද යෝගාවචරයෝ කියලා ලොකු අහනවා. ඒ ඊශ්‍රායෙල් මිනිස්සයා එහාට කිව්වෙත් නැහැ. මාර්ග මාතර ගෝයි හරි ගස්ලා දෙන්න කියලා හදලා දෙන්නේ කියලා. කියන ඔන්න අපේ අපේ භාවනාවේ හැටි අපි මේ ඔක්කොම සුඛෝභෝගේ ඉල්ලනවා. බුදුහාරිපුත්තු සාන්දිගේ කකුල් දෙක තෙමෙන්නේ නැත්නම් දණින් දෙක නැත්නම් භාවනා කරපන්. හරි ආසයි අපේ ලොකු සංසිත් හරි ආසයි සුඛෝභෝගී දේවල් වලට. ලැබුණ දේ පාවිච්චි කරනවා. කවදාවත්. අරක මට දීපන් මේක මට දීපන් කියලා කතාවක් නැහැ. ඒ ගල්දි පනිසාසිත ඒවා. අපි වෙනුවෙන් සැප වෙනුවෙන් ඕනම දෙයක් වෙනුවෙන් හටන් කරනවා. උන්වහන්සේට උලත් එකයි පිලත් එකයි. ඕන දැනක යනවා. තමන්නාංශය දන්නවා ෂුවර්. වැස්ස වෙන වෙලාවේ ඉන්න කුටිය තෙමෙනවා නම් පාවොක්සයිඩ් ළඟට දායකය යනකොට බඩ බැඳ මෙව ගන්න පෙරලෙනවලු බිම. බඩේ දැවිල්ල. ඒත් මෙනෙහි කර කර. දායකවලු ඇයි ගියා? ආවම කොටද? මහත් ඒ කතාව ආයෙ කරගෙන යන්න නෑ මේ. බඩ දැවිල්ලක් තියෙනවා මට ඉඳගෙන ඉන්න බෑ ඉලක්කම් කරන්නත් බෑ. වාඩි වෙලා ඇකිලිලා පොළොවේ පෙරලෙනවා. ඉතින් අපිට මේ පොඩ්ඩක් දෙයක් ආවම ස්පෙෂලිස්ට් channel එකේ නැද්ද යන්නේ බෙන්ස් කාර් එකේද වාහනේද කිය බයිලනේ අපට තියෙන්නේ. ඒ කියන්නේ කවදාකවත් ඒ පෙරහුරුවත් නැහැ නිවන තියා භාවනා මානකම තියා. මේ මාන පැවිද්ද කියන එකේ පෙරහුරුවක්වත් නැහැ. ඒ මොකද හේතුව අපේ දායකෝ සැප දීලා වැඩි අපිට. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන නිවන් දකින්න ඉන්ටර්කූලර් කියන්නේ. නැත්තම් ඉන්ටර්සිටි එකේ නගින්න ඕනේ අපිට. හයිවේ එකේ යන්න ඕනේ. නෑ. ඒ වෙලාවේදී Taman ඇඩප් වෙන හැටි හැඩ ගැහෙන හැටියෙන් කියත හැකි සවාසනා සකලක් ලේස නැත්නම් අවාසනාද කියන එක අල්ලගත හැකි ගෙට ගැනටික් කාපු වෙලාවේ ඉතින් මීයක් කාපු වෙලාවේ අන්න වල ඇති සවාසනා සකලක් ලේසද නැත්නම් මීයගේ අම්මා උග කාණ්ඩ වියාගෙන ගැරන්ඩියක් කාම පොල්ලා උසන පණින හැටි දිහා බලනකොට ඉඳාගත්තේ ඕන්න අපේ චරියාව. අපි මේ හෙළුවෙන් ඉන්නේ. වීතුරු ගයක් ඇතුලේ ඇඳුම් මාරු කරන්නේ. ඒ නිසා පරිස්සමෙන් ඇඳුම් මාරු කරපන්. ආතන අදට ඒ ගාන නැහැ වීදුරුගේ වුණත් ගල් ගුවා වුණා හෙල්ත් එකයි. මොකද කරන දේ කියනවා කියන දේ කරනවා. එතකොට කෙලස් තියෙන බව යා බොහොම ප්‍රතිප්‍රතිදී බාර ගන්නවා. මට මේ මේ කෙලස් තියෙනවා. ඉතින් ඊට පස්සේ කෙලස් වලට ඉන්න බෑ. වසංගන්නේ නැහැ. පුතත් ජනගේ වැඩිම ඒක වසංගනවා. ඉතින් කෙලස් බොහොම ජයට වැවෙනවා. සතරසන් චතුර්ථ ධ්‍යානෙත් එක්ක අර හැරවුම් ලක්ෂය කියලා කියන්නේ එතනින් එනවා. දැන් යන්නේ දිගටම යනවා නැත්නම් එතනින් වෙන උත්සාහයක් අරගෙන වෙන පැත්තකට යන ඒ වගේ දේවල් දෙන්න. රූප ලෝක අරූප ලෝක අතර වෙනස ආර්යමන් සම්දිය කියලා බුදුජානකසේ දේශනා කරන සමාධිය සම්මා සමාධිය අරූප ධ්‍යාන සමාධිය අතර රූප ධ්‍යාන සමාධියට ඉෂු. අපේ උපේක්ෂාවේ තමයි යන්නේ. බුදුජානකසේ ආර්යමන් සම්දිය කියලා පෙන්නන්නේ හතරවෙනි ධ්‍යානෙ. උපේක්ඛා සතිපාරිශුද්ධි චතුත්ථ ඥාන සමාධිය ඊට පස්සේ තියෙන කෙලිම උපේක්ෂාවම තමයි. උපේක්ෂා රූප නැති එක අරූපේ ආකාසානං ඡායන විඥාන ඡායන අකින් ඡායන නැත්නම් මේව සංඥා දාසන් ඡායන. ඒව ගැන එච්චරම අවශ්‍ය නැහැ. හැබැයි මේ අභිඥා ලබන්න අනිවාර්යයෙන් මේ හතරම. අභිඥා කියන්නේ ලෞකික දේවල්නේ. ආකා මේ ওই දිබ්බ චක්ක දිබ්බ සෝත වගේ දේවල්. ඒ ටික ලබන්න මේක ඕනේ. නමුත් මන්දන්ති විදිහට පෙන්ලා දීලා තියෙන හතර වෙනි එක. මහා අතීතයට සාංශිකෝ අර්පණ සමාධියක් ඇති කියලා. ඒතකොට ධ්‍යානනේ. ඒ කියන්නේ සුද්ධ විපස්සනා. අපේ ලොකු සාංශි දෙවෙනි ධ්‍යානෙ ගත්තා. ඒක බික්ක බෝධි බොහොම අගේ කරලා තිබුණා. සත්‍ය විසුද්ධිකම දෙන දෙවෙනි ධ්‍යානෙ. ඒතර ප්‍රීතිය තියෙන හොඳටම හිතේ. ඒක හොඳ ජවයක් තියෙනවා. සුඛ ඒකාග්‍රතාව නෙවෙයි. සුඛ ඒකාග්‍රතාව ඍණිදි මතර බරයි. එතකොට බුදුහාමුදුර හතරවෙනි ධ්‍යානෙ. ඒ වුණාට බුදුචාන්සේ ශිල්පීකන ගත්ත ආලාරකාරා මුද්‍රකරාම් පුත්‍ර හතරෙන් ධානය අටවෙනි ධානය. එදිනමතර බුදුසසුන් කිව්වා ඔක්කොම හොඳයි. ඒ කියන්නේ අපිට මේ තැනට යන්න පුළුවන් පාරේ මෙතෙන් ගිල්ලත් යන්න පුළුවන් මෙතන උතුලන් මෙතන උතුලන් මෙතන එක්සිට් 17ක් තියෙනවා. මහසී සරසන්නස් කියලා තියෙන්නේ මේ උපචාර. උපචාර. ඔබ මං කිව්වේ මොකක්ද කියලා? අර්පණා තමයි. අර්පණා නෙවෙයි. උපචාර සමාධියේ ඒක උපකරන්න උන්වහන්සේ ගොඩාක් උත්සාහ කරා හොඳ වෙලාවට බුද්ධකෝ සාචාන් වහන්සේ ලියලා තිනවා. සෞපචාර සමා අට සමාපatti කියලා උපචාර සමාධියේ පටන් ගන්න අට සමාපatti දක්වා ඕනම දැනකින් අපමට සිග්නල් දාලා ලකුණ පවන්න පුළුවන්. ඕගොල්ලෝ කරන්නේ ලකුණ දාලා ලකුණ කපන එකනේ ඉවරයි. ට්‍රැෆික් අල්ලනවා. අපි දක්න දාගෙන ගිහලා ට්‍රැෆික් කාරයට යනවා අපි මේ ට්‍රැෆික් කලවනවා. කොහොමද වයසේ ප්‍රශ්න තියෙන ඔබට වයසට බලය විදිහට හරියනවා. අරුටත් ඒක තියෙනවා. ඒකයි ඒකයි තමයි ප්‍රශ්න අහන්නේ ලොක්කෝ හිර වෙලා ඉන්න ලොක්කට කට උත්තර නැහැ. උන්ට ප්‍රශ්න ඇහිලා බෑ. මොකද එක එක තැන් වලට උන් කොටු වෙලා. අපි තාම පොඩි වගේ ඉන්න නිසා අපිව තාම කතා කරනවා. අරගොල්ලෝ බොහොම දියුණුයි. අටවිදේ අපි යනවා සමාප්ත කරන්න. එන අපි එක්තාවතා ජාති ගාථා සජ්ජායනා කරලා අපි සතිವಾರේ සමත් කරමු. එක්තාවතා චනම්මේහි සම්බතං